කරුණක පින්වතුනි අපි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ හැමදෙනාම අපිට මේ දුක්ඛාගත සසරේ ඊතර වීම සඳහා අවශ්‍ය දහම් ධර්ම පූර්ණණය කරගන්නට දහම් කරුණු ටික සාකච්ඡා කරන්න. ඒ වගේම මෙතනදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා භාවනා මානසිකාරයක් හැටියට ලෝකෝත්තර මාර්ගය වඩන්නේ කොහොමද? නැත යෝනිසෝ මානසිකාරයේ කටයුත්තේ කෙසේද කියන කාරණාව ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. එතනදී සීලය පිළිබඳව චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන සමාධිය ඇති වෙන කමඨං ගැන මේ අවස්ථාවේදී මම මතක් කරන්න යන්නේ නැහැ මොකද ඒවා පිළිබඳව අපිට රටේ ඕනම තරම් දැනුම ලබා ගන්නට ක්‍රම උපයන් තියෙන නිසා ඥාන දර්ශනය ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නට කියලා හදන්නේ. ඉතින් ඒ නිසා සමගාතම මතක් කරනවා ඊ타මත් වමනාවේ ඊ타මත් ඕනෑකමේ මේ දේශනාව ශ්‍රවණය කරන්ට මේ ධම් කරුණු ටික ශ්‍රවණය කරන්ට කියලා. මේක මම අර ධර්ම දේශනාවක් හැටියටම කරගෙන යන්නේ නැති නිසා අනිත් අයට ප්‍රයෝජනවත් වෙන විදිහට දේශනාව තුළ රච චතුරාර්ය සත්‍ය පිළිබඳව හෝ නොවැටෙන යම් කරුණක් තිබුණොත් ඕන කෙනෙකුට අහන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන්. අපි මේ එතනදී මම ගියතරෙත් දහම් කරුණු ටිකක් මතක් කළා මම මාර්ගය ගැන වඩන්ට ඉස්සර වෙලා නිවන් දකින්ට අපි හැමදෙනාම උත්සාහවත් වෙන මේ ගමනේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අපි තුල ඇති කරගත යුතු අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන කාරණාව මම පොඩ්ඩක් මතක් කරගන්න. මම එදා මතක් කළා පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරනකොට ඇතිවෙන ඵලයක් තමයි අර්ථයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇතිවීම දස දුක දුක ඇතිවීම දුක නැතිවීම නැත්නම් දුක්ඛ නිරෝධය දැනගත්තාම ඒකේ ප්‍රතිඵලයක් තමයි ඒ නිරෝධය සාක්ෂාත් කිරීමට යන මාර්ගය පිළිබඳව දැනුවත් වෙන්න යොමු වීම මාර්ගය හමු වීම ඊට පස්සේ ඒ මාර්ගය වඩනකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන සතර ඵලයන්ටපත් වෙලා විමුක්තිය කියන්නේ ස්පර්ශ ආයතන ආය උපාදාන වශයෙන් නොගෙන නිදිලා ඉන්නවා කියන අවස්ථාව අපිට විමුක්තිය සාක්ෂාත් වෙනවා විමුක්තිය නිසා සියලු දුකේ නිවීම නැත්තම් නිවන අරමුණු වෙනවා නිවන අරමුණු කරන්න පුළුවන් කියලා එතකොට අපි කෙටියෙන් පොඩ්ඩක් බලමු පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පටිච්ච සම්පදා ධර්ම මෙනෙහි කරන්න කොහොමද කියලා ඒක ගොඩක් විස්තර මේ කෙටියෙන් පෙර අවිද්‍යාව කර්ම කියන ටික හේතුයි එතකොට ඒ නිසා ඵලයක් හැටියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ විපාක ස්කන්ධ ටික සම්පූර්ණා. ඒක කෙටියෙන් දකින්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ඇහැ හැදිලා හැඩ රූපයක් පෙනෙනවා. කන හැදිලා කනට ශබ්දයක් ඇහෙනවා. නාසය ඇදිලා නාසයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට ඒ නාම ධර්මත් එක්කම ගන්නට දැනෙනවා කියන තැනටම පෙනෙනවා කියන තැනටම දැනගන්නවා නෙමෙයි. රූප පෙනෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. කියනකොට රූප පෙනෙනවා කියනකොට මෙබඳු අර්ථයකින් ගන්න. පොඩි ළමයෙකුට මාස හතරක පහක පොඩි ළමයෙකුට අඬන්න තියෙනතර තෙලින් තෙලින් ගාලා කැරකෙන පාට පාට වෙල්ලනකොට පාට පේනවා නමුත් ප්‍රඥප්තියෙන් මේක කරන්න දන්නේ. එතකොට ආන් ඒ වගේ මට්ටම තමයි පේනවා කියන එක. එතකොට නොදන්නා භාෂාවකින් කතා කරුත් අපිට ඇහෙනවා. ඒකට ඒ වගේ මට්ටම තමයි ඇහෙනවා කියන්නේ. මේ වගේ පෙනෙන ඇහෙන ටික අපිට හැදුන පුරාණ කර්මයට විපාක හැටියට. හිත හැදිලා ධර්මාරම්මන හම්බුනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ පංචක නැත්තම් පෙනෙන කම ඇහෙන කම ගත්තාම හරියට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් තෙලුත් තිරත් දැම්ම නැත්නම් කවුරුත් ඒ කාන්තෙන් ඒ පහන නිවිලා යනවාමයි. ඒ වගේ අනාහාරව නිවෙනවා වගේ මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකට මොන විදිහටවත් පැවතිය හැකි බවක් හෝ නැහැ. ඒ ටික හේතු ප්‍රත්‍යයෙන් තියෙන්නේ සත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන කම තමයි ඇත්ත. නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා දැන් තියෙන පහනක් වගේ තමයි මේ විපාක ස්කන්ධ ටික විපාක ස්කන්ධ ටික කිරෝලටම ඇවිල්ලා තියෙන්නේ. ඒ අලුතෙන් නිවෙන්න හදන පහන් මේ නිවිලයන්ට ඔන්න මෙන්න කියලා තියෙන පහනකට යම් කිසි කෙනෙක් අලුතෙන් තෙරුයි තිරේ දැම්මොත් ඒ පහනම නිවෙන්නේ හොඳට තරුණ වෙලා ආලෝකමත් වෙලා තව බොහෝ කාලයක් දැල් වෙනවනේ ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ විපාක ස්කන්ධ ටිකට දැන් තණ්හා උපාදාන කියන කෙලෙසිය තිබුණොත් මේ දුක් ස්කන්ධ ටික නිවෙන්නේ නැහැ නිරුද්ධ වෙන්නේ නැහැ නිවන ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට දැල් වෙනවා ඇති වෙනවා වගේ තමයි තණ්හා උපාදාන තිබුණොත් භවයේ හිටිනවා කියලා පෙන්වන්නේ භවය කියලා කියන්නේ දැක්කට පස්සේ දැකපු දේ ඇතිකමට අහුවට පස්සේ අහපු දේ ඇතිකමට හිටිනවා එතකොට මේ විදිහට දකින අහන දේවල් ඇතිකමට හැදුනහම භවය හැදුනහම ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන සියලු දුක් රැසේ හට ගැනීම පෙනේ කියලා පෙන්වනවා. එතකොට පටිච්චසමුපාදයේ ගවේෂණ කරනකොට පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ටිකට දැන් අලුතෙන් පහනකට තෙලී පිරේ දාන වගේ දැන් තණ්හා උපාදාන කියන කෙලෙසෙන් මිශ්‍රිත වුණොත් යුක්ත වුණොත් ඒකේ දෝෂය කියනවා දකින්න අහන හැම දෙයක්ම ඇතිකමට ඉතුරු වෙලා ඉතුරු වෙන කමට තමයි අපි භවය කියලා කිව්වේ. මොකද පුරාණ කර්මයේ හටගත් විපාක ටිකේ ස්වභාවය දැක්කෙන් පස්සේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. ඇහෙමින් පස්සේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. නමුත් මේ සංඝා උපාදාන කියන කෙලෙස්යෙන් ආලිප්ත වුනහම ඇලුනහම ඒ නිරුද්ධ වෙන බව පේන්නේ ඒ වෙනුවට දැල් වෙන ඇතිකමට තමයි එළඹ සිටින්නේ ස්වභාවය තමයි යම්කින්ච සමුදය තමයි සබ්බන්ත නිරෝධ ධම්ම හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන එක තමයි ස්වභාවය ඇත්ත ඒ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන යතහ භූත ස්වභාවය නැත්තම් ඒ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්කන්ධ නිරෝධය අපිට අරමුණු වෙන්නේ තණ්හා උපාදානයේ දෝෂයක. තිබුණොත් හටගත් දේ නිරුද්ධ වෙනවා වෙනුවට හටගත් හැම දෙයක්ම තියෙනවා ආපහු ගිහිල්ලා බලන්න අහන්න පුළුවන් ඒ පුද්ගලයෝ ඒ දේවල් ඒ තැන් අර අර තැන් වල තියෙනවා කියලා සිහි කරන්න පුළුවන් නිමිති හිතෙනවා. එතකොට ඒ එහෙම ලෝකෙ හැදලා තිබුණ ජරා මරණ දුක වෙනවා කියලා කරනවා පටිච්ච සමුපාදයේ අනුලෝම මෙනෙහි කරනකොට අපිට හම්බුණ දැන් වර්තමානයේදී පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටික මුක්වන්නට ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් තිබුණොත් මේ විපාක ස්කන්ධ ටික මේ දුක අද නිරුද්ධ වෙන්නේ අපිට නිරුද්ධ කරන්න බෑ දුක නැති වෙන්නේ අපිට ඇතිකමට එළඹිලා දුක් විඳින්න වෙනවා සසරට යන්න වෙනවා කියලා දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා අද තණ්හා උපාදාන කෙලෙසයක් තිබුණා නම් ඒක නිසා තමයි භවය හැදිලා ජරා මරණ දුක එන්නේ කියලා තොන්නෝ මේ ඇහැ රූප චක්කු විඥාණයම නිරෝධය කියන්නේ නැතු මේ ඇහැ රූප චක්කු විඥාණයම ඇතිකමට හැදිලා දුක එනවා ඔන්න දුකයි දුක්ඛ සමුදය ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික පහනක් නෙවෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ එහෙම පහනකට අලුතෙන් කෙනෙක් තෙරුයි තෙලුයි පිරේ දැම්මේ නැත්තම් ඒ පහන පවතින්නේ නැහැ පැවිතිය හැකි බවකුත් නැහැ අනාහාරව නිබිල යනවා වගේ මේ තෙනෙන ඇහෙන විපාක ස්කන්ධ ටිකේ අද දවසේදී තණ්හා වශයෙන් දැකගෙන උපාදාන වශයෙන් අල්ලගෙන නොඉන්නවන්න. උපාදාන වශයෙන් නොගෙන නිදිලා හිටියෝ අනුපාදා කියලා කියන එකට උපාදාන වශයෙන් නොගන්න කමිට අනුපාදා. අනුපාදා භවක මනස තියාගත්තොත් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය වගේ මේ ස්පර්ශ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මෙදිලා හිටියොත් ඒකේ ආනිසංසය තමයි දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි යහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි ඇහැ නිරුද්ධයි රූපේ නිරුද්ධයි චක්කුඤ්ඤ නිරුද්ධයි කියලා හටගත්තු දේ නිරුද්ධයි. යම් කිසි සමුදය දබ්බං සම්බන්ධං රෝතම. යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක පේනවා. නිවන පේනවා. විරජම් වීතමල ධම්මචක්කුම් උපපාදේ. කෙලෙස් ප්‍රදස් නැති කෙලෙස් මල නැති ධම්ම නැහැ කියලා කිව්වේ. යමක් සමුදය ස්වභාව කොට නැත්තම් ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් කොට යුක්තයි කියලා දකින එකනේ. මෙන්න මේ පෙනෙන ඇහෙන ටිකේ තණ්හාව උපදවන වශයෙන් නොගෙන හිටියොත් තියෙන දෝෂේ තණ්හාව නැතිකොලොත් තියෙන දෝෂේ මොකක්ද මේ මේ ආනිසංසය මොකක්ද හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවා එහෙනම් මොකද ඒ කියන්නේ භව නිරෝධෝ භව නිරෝධෝ භවයේ හිටින්නේ නැහැ භවය කියලා අපි මතක් කළේ පෙනෙන ඇහෙන දේවල් ඇතිකමට හිටින්නේකනේ එතකොට භව නිරෝධෝ කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් හිටින්නේ භව නිරෝධය නිවනයි කියලා කියන්නේ. එතකොට ඒ වගේ ලෝකයක් රැඳෙන්නේ ලෝකෙ හැදෙන්නේ එතකොට භව නිරුද්ධ වුණාම ජාති ජරා මරණ ශෝක පරිද දුක දුමන සුපාස පයසන සියලු දුක නිරෝධය වෙනවා කියලා ඔන්න ප්‍රධාන කර්මෙන් හටගත්ත විපාක ටිකට අද තණ්හා උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියලා කියන්නේ පහනකට තෙලු පිළ දාන්නේ නැහැ වගේ අලුතෙන් එතකොට මේ දුකට පවතින්න බෑ. පුරාණ කර්මෙන් හටගත්ත මේ දුක් ටිකම අර පහනම තමයි නිවිල යනවා. වගේ මේ දුක් වූ පංච උපාදාන ස්කන්ධය ආයතන 12 ධාතු 18 එතන එතන එතන එතන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව මේ නිරුද්ධ වෙන බව මේ බව සාක්ෂාත් වෙනවා. ඔන්න දැන් දුකයි දුකේ නිරෝධයයි අහගත්ත. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කරනකොට දුක දුක ඇති වෙන හැටි දුක නැතිවීම නැති කරන මඟ නැති කරන මේ නැති බව අවබෝධ වෙනවා. එතකොට දැන් අපිට උත්තරයක් ආවා ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන මිදලා හිටියොත් තමයි ස්පර්ශ නිරෝධය, සලආයත නිරෝධය, දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ, නිවන ලැබෙන්නේ කියලා. එහෙනම් ගාවට ප්‍රතිපදාවක් අවශ්‍ය වුණා ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන නිදිලයින්ට අපිට. එතකොට අපිට තියෙන්නේ උපාදාන වශයෙන් නොගෙන නිදිලා. ඇහැ රූප කන ශබ්ද කියන ටික උපාදාන වශයෙන් නොගෙන ඒවා අල්ලගන්න නැතුව ඒවා ඇසුරු කරන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් හදා ගන්න එක ඕනේ. මොකද ඒ එතකොට ඒ ටික කළාම උපාදාන වශයෙන් නොගන්නකොට දුක නිරෝධ වෙනවා. උපාදාන වෙච්ච එකම දුරු වෙලා නිවන ස්කන්ධ නිරෝධී සාක්ෂාත් වෙනවා කියන එක තියෙනවා. හරි. ඔන්න උත්තරයක් ආවා. එහෙනම් ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන ඉඳ එන යමකට යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය පනවනවා. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියලා මෙන්න මේ ත්‍රිශික්ෂාව හොඳට වඩන්ඩ පූර්ණණය කරන්ට තමන්ට අනුපාදා පරිනිර්වාණය දක්වා මනස ගෙනියන්න පුළුවන්. ස්පර්ශ ආයතන හා උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයෙන් කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා ඉන්න තැනට මනස ගන්න පුළුවන්. කියලා අපිට පෙන්වුවා සීල සමාධි ප්‍රඥා. ඒකෙදි ප්‍රඥාවේදී බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම ටික කැටි කරලා කැටි කරලා හොඳ උපායක් වෙන්නවා අපිට මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධා උද්‍යබ්බ්‍යානු පඤ්ඤාය සමන්නාගතෝ අරියය නිබ්බේධිකය සම්මා දුක්ඛ ඛයගාමිනියයි. ඒ කියන්නේ ආර්යෝ ඊටමත් උතුම් නිබ්බේධිකාය සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස ලෝකේ කලකිරීම පිණිස පවතින මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණින් යුක්ත වෙන්න කියනවා බලන්න ඒ ඇතිවීම නැතිවීම නුවණේ තියෙන ಗುಣ ටික එතකොට ඒක ආර්ය වූ ඒ කියන්නේ ඉතාමත්ම උතුම් නිබ්බේධිකය අපි මේ තරම් මොන්න තරම් බණ භාවනා කෙරුවත් කතා කෙරුවත් ආදීනව කතා කෙරුවත් දුක කතා කරනවා එතකොට විහෙත කතා කරනවා අපායවල දුක කතා කරනවා පීඩාවන් නැහැටි කතා කරනවා නමුත් අපේ හිත තව තවත් ලෝකෙට බර වෙලා ලෝකෙම ඇලෙනවා මිසක කොච්චර දුක කතා සමහර දුක විඳිනවා අපි අසනීප වෙලා ලෙඩ ඇතිලා කතා කරනවා නෙමෙයි ස්පර්ශ දුක ස්පර්ශත් වෙනවා විඳිනවා ඒත් කලකිරෙන්නේ අපි අර පළඟැටිය වගේ පළඟැටිය පහනකට එක සැරයක් පැනලා පිච්චුනහම දුක එනවා වේස දුක දැනෙනවා ටිකක් හරි පණ තිබුණා ආයෙත් පයින්නවා ඒකට ඒ ගතියම ඉන්නේ ඒක පුද්ගලයක අපි පළඟටිය මිනිස්සු කියලා කිව්වොත් තණ්හාවේ ගතිය ඔක තමයි එතකොට අපි දුකේ කලකිරෙන්නේ නැහැ නමුත් මෙන්න මේ ස්කන්ධයේ උදේ වේදනා නුවණ ප්‍රධානම ලක්ෂණය තමයි නිබ්බේධිකයි දුකේ කලකිරීම ඇති කරනවා කලකිරීම ඇති කරනවා එතකොට මෙන්න මේ සම්මා දුක්ඛය ගාමිනී මනාව දුක් ගෙවීමට යනවා එතකොට දුක කියනක ජීවිතේ මනාව ලෙසම නිවැරදි ලෙසම සියලු ආකාරයෙන්ම දුක ගෙවලා දානවා. බලන්නකො අපිටත් ඕනේ කියන්නේ එතකොට මේ නුවණ ස්කන්ධයන්ගේ උදේවය බලනවා කියන ඒ නුවණට අයිති වැඩ ටික උතුම් ස්වභාවයටපත් කරනවා මේ පංච උපාදාන ස්කන්ධයේ දුකේ කලකිරවනවා කලකිරවලා ඒ සියලු දුකෙන්ම නිදහස් කරලා දෙනවා කියන ටිකක් තියෙන හරි එතකොට දැන් අපි ඒ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලනවා. එතකොට උදේවැය බලන ආකාරය ඉගෙනගෙන පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න ඕනේ. උදේවැය බලනකොට ඒ පෙනෙන බලන ටික බලන කාරණාව පැහැදිලි නැතිනම් ඒකට උපකාර පිණිස චිත්ත සමතයක් ටික ටික ඇති කරගන්න ඕන චිත්ත සමාධිය ඇති කරගන්න උපකාර පිණිස සීලයක් වඩන්න හරි දැන් අපිට ප්‍රධානම ඉලක්කයට අපි ආවා පටිච්චසමුපාදයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය මාර්ගයට මාර්ගයේ ප්‍රධානාංගය වුණා මොකද ස්කන්ධයන් උදේවය දන්නා නුවණ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවය දන්නා නුවණ තියෙන කෙනාට කිසිදු වෙහෙසක් කිසිදු අපහසුාවක් නැතුව පංච උපාදාන ස්කන්ධය කන්ද දුක්ඛ කියන ටික පිරිසිඳ දකිනවා යම් තණ්හා උපාදාන කියන කෙලෙසියක් තියෙනවා නම් ඒ කෙලෙසිය ප්‍රහාණය වෙනවා යම් දුකේ නිරෝධයක් තියෙනවා නම් භව නිරෝධයක් තියෙනවා නම් ජරා මරණ නිරෝධයක් තියෙනවා නම් ඒ නිරෝධය ඒ නිවන ලෝක නිරෝධය සාක්ෂාත් කරලා දෙන්න. ඔය සඳහා කවුරුවත් මහන්සි ගන්න ඕන පංච උපාදාන ස්කන්ධය පිළිබඳින් දකින්න අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ මොනවද කොහොමද? ඒවා පිළිබඳින් දකින්න කොහොමද කියලා ඒ ගැන කිසිදු උත්සාහයක් උත්සාහයක් ඕනේ නැහැ. ඒ වගේම අනේ කොහොමද මෙච්චර මේ ගෙවල් දොරවල් දුවා දරුවෝ මේවා අයින් කරගන්නේ මේවා අපේ හිත බැඳලා අපිට අපහසු දැන් නම් බෑ වගේ තැනකින් අපිට තේරෙන්නේ ඒ සංහාව උපාදානය ගෙවා ගන්න අයින් කරගන්න දස්සනකටවත් මහන්සි ගන්න ඕනේ ඊගාට නිවන කියන්නේ මොකක්ද ඒ නිවන දකින්න කොහොමද හටගත්තු දේ නැති වෙනවා කියලා පේන්නේ නැහැ මේක බලන්නේ කොහොමද එතකොට යන කොට දකින දේ දැකීමෙන් අහපු දේ ඇහිමෙන් පස්සේ නිමිති ඉතුරු වෙන එක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒ හින්දානේ මේ ලෝකේ තියෙන කියලා හැම පොඩ්ඩක්වත් උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මම ටික මතක් කළේ පංච උපාදාන ස්කන්ධී දේවය බලනවා කියන කරුණ විතරමමයි කරන්න ඕනේ. එතෙන්ට තමයි මේ ශාසනයේ අතිශයම අතිශයම උත්තරීතර තැනක් දීලා තින්නේ ස්කන්ධයන්ගේ උදේ වේදනා ප්‍රඥාව. නව මහ විදර්ශනා ඥාන ටික ආරම්භ වෙන්නේ මේ ප්‍රඥාවෙන්. මෙතන ඉඳලා පටන් ගත්තාම තමයි සංස්කාරයන්ගේ උදේ වේදනා නුවණින් පටන් ගත්තාම තමයි එයාට බංග ඥානය, බයිතුපට්ඨා ඥානය, ආදීනෝ ඥානය, මුංචිත කම්මිතා ඥානය කියන මේ සියලුම නුවණවල ක්‍රමානුකූලව වැඩෙන්න ගන්නෙ. එතකොට සතිස්පෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩෙනවා කිසිදු වෙහසක් නැතුව. එකයි අර පංචඋපාදානස්කන්ධයේ උදේවැය නොදෙන අවුසිය ජීවතුන තේ ජීවිතේ ජීවිතේ එක ජීවිතයක් ජීවතුන තේ ජීවිතේ වටිනවා කිව්වේ. හරි. දැන් අපි මෙතන ඉඳලා කතා කරන්න යන්නේ දැන් ඔක්ක මෙතෙන්ට එන්න අපි ආපු කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය තුලින් අපිට ලැබුණු උපදේශය පටිච්චසම්පාදයෙන් ලැබුණා ජීවිතයකට දුක එන්නේ කොහොමද දුක නැති වෙන්නේ කරන්නේ කොහොමද කියන එක ඊට පස්සේ එහෙනම් දුක නැතිකරන්න මෙන්න මේ ටික කටයුතු කියලා බුදුරජාණන් වහන්සේ ස්කන්ධෙන් උදේ දන්නා නුවණ අඹුල චතුරාර්ය සත්‍ය නිසා මාර්ගය හම්බුණා. දැන් අපි ඒ මාර්ගයේ වඩන ආකාරය නැත්තම් ස්කන්ධයන්ගේ උදේවැය බලන ආකාරය පොඩ්ඩක් නුවණින් බලමු මෙන්න මේ කතා කරන්න හදන ටික හරිම වැදගත් හරිම ශ්‍රේෂ්ඨයි. එතකොට ඔයගලන්ට වැඩි ඈතක නෙමෙයි බොහොම ළඟ අනුපාදා පරිනිර්වාණය මේ අතේ දුරක තියෙනා වගේ මට්ටමට එන්නේ. හරි. අපි අහලා තියෙනවා පංචපද බුදුරජාණන් වහන්සේ දෙන්න කොහොමද පංචපද ස්කන්ධය උදේවැය බලන්නේ කියලා. යම් රූපයක් තියෙනවා. රූප කියනකොට ඇහැයිති ඇහැට පෙනෙන රූප, කනයිති කනට ඇහෙන ශබ්ද, නාසයයිති නාසයට දැනෙන ගන්ධ, දිවයිති දිවට දැනෙන රස, කයයිති කයට දැනෙන ස්පර්ශ කියලා මේ දස ආයතන ටික රූප හැටියට යනවා. රූපයි කියලා අපිට ගන්න පුළුවන් මෙතන. එතකොට ඒ හැම රූපයක්ම සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි හැදිලා තියෙනවා. රූපවල යථාර්ථය. එතකොට කන බොන ආහාරය නිසා තමයි මේ රූපේ හැදෙන්නේ. කන බොන ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා. රූපය කියන එක මහ භූත සහ උපාදාය රූපයි ආහාරය නිසායි රූපය හැදෙන්නේ ආහාරය නැති වෙන නැති වෙනවා කියලා රූපේ රූපේ ඇතිවීමත් ඇතිවීමත් දන්නවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා අපිට රූපයක් පෙනෙනවා, ශබ්දයක් ඇහෙනවා කියලා කියන්නේ ඔන්න ඔය සිතක උපන්න මෙන්න මේ gati ටික නිසායි. රූපේ තියෙනවා, රූපේ පෙනෙනවා කියන ටික කරන චෛතසික ටික චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස කියලා. ස්පර්ශය නිසා මේ වේදනා සංඥා චේතනා හටගන්නේ ස්පර්ශයෙන් නැති වෙනවා නැති වෙනවා කියලා චෛතසික ටිකේ ඒ චෛතසික ටිකක් ස්පර්ශය කියන්නේ සිතුවිල්ලක් චෛතසිකයක් හිතේ ඇති වෙන ගතියක් වේදනා මේ වේදනාව සංඥාව චේතනාව කියන්නේ සිතේ ඇති වෙන ගතියක් සිතුවිල්ලක් චෛතසිකයක් ධර්මතා මාත්‍රයක් ස්පර්ශකයෙන් හටගන්න කියලා පෙන්වනවා. හරි. එතකොට මෙන්න මේ නාමයි මේ රූපයි දෙක නිසා යම දැනගන්නවා. නාම රූප පත්‍ය විඥානයි. නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා මෙන්න මේ විදිහට බලන එක තමයි ස්කන්ධයන් උදේරය කියලා පෙන්වන්නේ අපිට. ඔන්න ඔක නුවණින් අපි බලන්න ඕනේ. එතකොට දැන් ඔය අපි කතා කළේ ස්කන්ධයන්ගේ උදේරය බලන පෙළදහම ගැන. ඔය ටික පෙළදහම සම්මර්ෂණය කෙරුවා කියලා පෙළදහම මොන මොන නැතිය කියලා මේ දුකත් පිළිසෙන් දැකලා සමුදියක් දුර වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කලකිරීම පිණිස පවතිනවා කියන ඔක්කොම ටික කරලා දෙන්නේ නැහැ. ඒ ඒ පෙළ දහමින් පෙන්නපු විදිහට ජීවිතයට ආදේශ කරගන්න ඕනේ. ඒ නුවර ජීවිතය තුලින් දකින්න ඕනේ. ඇති කරගන්න ඕනේ. හරි. අපි ඕක මෙතනින් පටන් ගමු. නාම රූප පත්‍ය විඥානං කියනවා. හරිද? ඔන්න විඥානං කියනකොට විඥානය කියන pāli වචනේ සිංහල තේරුම තමයි දැනගන්නවා කියන එක. එතකොට ඇස් ඉදිරි පිටට ආපු රූපයක් දැනගන්නවා. රූප දැනගන්නවා. අපි රූප දකින්නවා කියලා කියන්නේ ඒක ප්‍රඥප්තිය. ඒක නිකන් විවහාරයක් විතරයි. රූප දැනගන්නකම තමයි වෙන්නේ. රූප දැනගන්නකම රූපේ දකින්නවා කියලා විවහාර කරනවා. ශබ්දයක් දැනගන්නකම තමයි වෙන්නේ. ශබ්දය අහනවා කියලා විවහාර කරනවා. ගඳ සුවඳ දැනගන්න තමයි මේ ගඳ සුවඳ දැනගන්නවා. එතකොට රස දැනගන්න කම තමයි රස විඳිනවා කියලා විවහාර කරන්නේ. වෝහාර ධර්ම කියලා. එතකොට අපි කියමු දැන් හොඳට අවධානය යොමු කරන්ට මම මේ කතා කරන ටිකට අපි කියමු දැන් අපි ඇස් ඉදිරිපිටට ආපු වස්තුවක් දැනගන්නවා. හරි. ඔන්න දැන් අපි මේ පංචඋපාදානස්කන්ධය උදේවැය බලන්න යන්නේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියපු විඥානං කිව්වේ දැන ගන්නවා. ඔන්න දැන් මම මං ඉස්සරහ තියෙන මේ වස්තුන්ගෙන් මට පේනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන් වුණා මට. එතකොට පෑනක් කියලා පේන රූපේ දැනගන්න පුළුවන්. දවස්සේ බිත්තිය කියලා දැනගන්න පුළුවන්. පැදුරක් කියලා දැනගන්න පුළුවන්. එතකොට බලන බලන පැත්තේ මොන මොන හරි දැනගන්න පුළුවන්. හරි. හරි. එතකොට අපි කියමු දැන් මේ ඇස් ඉදිරියේ තියෙන මේ වස්තුව දකිනකොටම පොතක් කියලා දැනගන්න පුළුවන්කමක් හම්බ වුණා. දැන් මේ පොතක් කියලා දැනගන්නාකම ඇති වෙච්ච හැටි හා නැති වෙන හැටි තමයි බුදුහාමුදුරු හොඳට ස්කන්ධයන්ගේ උදේවැය කියන එකෙන් පෙන්වන්නේ මේ නාම රූප දෙක ඉස්සෙල්ලා නාම රූප දෙකේ ඇත්ත පෙන්වන්න තමයි නාම රූප දෙකේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. ඒ බඳු නාම රූප දෙකක් නිසා දැනගැනලක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනවා දැනගැනල නැති වෙනවා කියන කාරණාව පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධෙක උදේ කරන්නේ. හරි අපි ඒක මෙහෙම මෙහෙම බලමු. දැන් අපි කියමු ඇහැ කියන එක පවතිනවද කියලා බලන්නකෝ බන කන බොන බත් පාන් කවපු මොකට එහෙම නැතිවොත් ඇහැ කියන එක පවතිනවද? පවතින්නේ නැහැ. එතකොට ඇහැ කියන එක නැතිනම් රූප වෙනවද අපිට? රූප වෙන්නේ එහෙනම් කන බොන ආහාරي අපිට ඇහැ තියෙනවා ඇහැට රූප පේනවා මහ භූත සහ උපාදාය රූපයි. මොකද මහ භූතය උපාදාය දෙකම තියෙනවා කියන්නේ මහ භූත නැතු උපාදායට විතරක් ඉන්න එතකොට මහ භූත සහ උපාදාය කියන රූපයක් තියෙනවා. හැබැයි කන බොන ආහාරය නිසා තමයි අපිට ඒ රූපය හම්බ වෙන්නේ. හරි. එතකොට කන බොන ආහාරය නැතිවම රූපය නැති වෙනවා. ඔන්න දැන් එබඳු ඇහැට ඇස් ඉදිරි පිටට වර්ණ සතහනක් නැත්නම් ආහාරයෙන් හැදුණු රූපයක් තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ ඇහත් රූපය තියෙන තැනට භවංග මට්ටමේ තියෙන හිත චක්කු විඥාන සිත පැමිණෙනවා. මම මේ කියන ටික අහන්න මේ ටික විතර ටිකක් ගැඹුරු වෙන්නේ. එතකොට ඇහත් රූපය තියෙන තැනට සිත පැමිණියට පස්සේ චක්කු විඥානයවට පස්සේ ස්පර්ශය කියන ධර්මතාවය සම්පූර්ණයි. ස්පර්ශය නිසා මේ ඇස් ඉදිරිපිට දාපු අරමුණ විඳින්න අරමුණේ හැඩේ පෙනෙන්න හැඩේ හඳුනගන්න පුළුවන්කම අරමුණට පොතක් කියලා හිතන්න පුළුවන්කම කියන ටික හම්බ වෙනවා හැදෙනවා නාම ධර්ම ටික. එතකොට ඇහත් රූපයක් දැක රූපය ඒ දින තැනට මේ චක්කු විඥානය පැමුණාම ස්පර්ශය හදලා වේදනා සංඥා චේතනා විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක් තමයි. මෙන්න මෙතනදී මේ චක්කු විඥානයේ කෘත්‍ය තමයි නාම ධර්ම ටික හදන්න නාම ධර්ම ටික ඇතිකරන්නයි මේ හිත මෙතෙන්ට පැමිණෙන්නේ. හිතේ කෘත්‍ය එච්චරමයි. ඒ හිතට වෙන දෙයක් දකින්න වෙන දෙයක් දැනගන්නවා කියන කාරණාවක් එහෙම නැහැ. ඒ චක්කු විඥාන සිත පැමුවාම ඒ හිතේ වේදනා සංඥා චේතනා පහළ වෙච්ච එක තමයි රූපේ පේනවා කියලා කියන්නේ. එතකොට මේ චක්කු විඥානේ නාම රූප හදනවා කියන ධර්මතාව දෙකට වැය වෙනවා. රූපයේ තියෙන තැනක නාම ධර්ම හදනවා කියන කාරණාවට වැය වෙනවා. එතකොට ඒ හිත යට වෙලා තියෙන්නේ, වැය වෙලා තියෙන්නේ. ඒ හිත දැන් මෙතන නාම රූපයි යන ගණයට යනවා. එතකොට ස්කන්ධ වශයෙන් නම් පහක්ම තියෙනවා. ඇහත් රූපය දෙක රූපය. එතෙන්ට චක්කු විඥානය පැමිණියාම ඒක චක්කු විඥානය. ඒ ස්පර්ශය නිසා විඳිනවා, හඳුනනවා, හිතනවා කියලා වේදනා සංඥා සංකල්පෙන් චෛතසික පහළ වුණාම පොකුරට තියෙනවා ස්කන්ධ පංචකය. හැබැයි ඒක විඥානයේ පස්ස සම්පූර්ණ ස්පර්ශය පැත්තට හේතු වෙලා තියෙන හිඳ තියෙන නාම රූප කියලා දෙකක්. හරිනේ. මට මෙතන පොඩ්ඩක් විස්තර කරන්න ගත්තා. දැන් සරලයි ඈ. හරි. ඔන්න ඇහැ ත්‍ෘතියක් දෙක රූපය ඒ රූපේ විඳිනව රූපේ හැඩේ හඳුනනව රූපෙට පොත කියලා හිතනවා කියන ටික චෛතසික ටික මේ නාම ටිකයි මේ රූපයි දෙක නිසා පොත කියලා මංගව දැනුමක් ඇති වෙනවා ඔන්න හොඳට බලන්න මෙතනයි හරි අවශ්‍යයි දැන් ඔන්න ස්කන්ධයන්ගේ උදේවය කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙනවා ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා තියෙනවා ඒ නාම රූප දෙක නිසා පොත කියන දැනගැනලා වංගාව ඇති වෙනවා කන බොන ආහාරයෙන් හැදුණු රූපේ නැති උනට ඇහත් රූපය දෙක වෙන වෙනකොට විපරිණාම වෙනකොට වෙනස් වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා එතකොට වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා මේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා ප්‍රඥාප්තිය නිරුද්ධ වෙනවා නැත්තම් දැනගැනලා නැති වෙනවා හරි මෙන්න මෙතනදී ඇහත් රූපය දෙක රූපය ඒ නිසා පෙනෙන අරමුණ විඳිනවා හැඩේ හඳුනනවා පොත කියලා හිතනවා කියපු තැන නාම මම කිව්වා නාම රූප කියන ටික හදන්න විඥානය තොතට බැසගෙන තියෙනවා කියලා නමුත් තව හිතකට අහුවෙන් නාම රූප කියන ධර්මතාව දෙක විතරයි විඥානයේ කෘත්‍ය අහුවෙන්නේ නැහැ හරි එතකොට මේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයක්ම තියෙනවා කියලා දැන් අපි දන්නෝනේ. හරි. මෙන්න මේ නාම රූප දෙකට තමයි පුරාණ කර්මෙන් හටගත්තේ කියලා පෙන්වන්නේ. හරි. මෙන්න මේ ඒ කියන්නේ පෙනෙනවා කියන තැනක නාම රූප දෙක නිසා එතකොට ස්කන්ධ පංචකයම තියෙනවා විඥානයේ ප්‍රස්ස සම්පයුක්තව තියෙනවා පෙනෙනවා කියන එක නාම රූප දෙකට කිව්වා පුරාණ කර්මෙන් හටගත්ත විපාකේ පංච උපාදාන ස්කන්ධේ. ඔන්න ඔය නිසා පුත කියලා දැනගන්නා කමක් කෙනා කෙනා ගාව උපදිනකොට මං ගාව උපදිනකොට මෙන්න මේ දැනගැනිල්ලට කියනවා දැනගැනිල්ල දැනගැනිල්ලට කියනවා විඥාණය කියලා. ඒකට තව පැත්තකින් කියනවා ප්‍රඥප්තියක් කියලා. ඒකට තව පැත්තකින් කියනවා සම්මතය කියලා. තව පැත්තකින් කියනවා අධිවචනය කියලා. තව පැත්තකින් කියනවා නිරුක්තිය කියලා. දැන් මේ පොත කියලා දැනගන්නාකම නැත්තම් මේ විඥාණය අන්න අර විපාක නාම රූප දෙකට අයිති නැහැ. විපාක නාම රූප දෙක ඇහත් රූපයක් දෙක රූපය ඒ ස්පර්ශය නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියපු නාම ධර්ම ටික නාමය. මේ නාමයි මේ රූපයි නාම රූප දෙක පුරාණ කර්මෙන් හටගත්තු විපාක. ඒක හේතුයි ඒක ප්‍රත්‍යයයි ඒ නිසා හටගන්න ඵලයක් තමයි ඒකෙන් වෙන් වෙලා තමන් තුල ඇති වෙන දැනුම නාම රූප දෙක නිසා හටගන්න ඵලයක් තමයි පොත කියන දැනගන්න කම. දැන් මේ පොත කියලා දැනගන්න කම නැත්තම් ඒකට තමයි අපි විඥානය කියලා කිව්වේ. මේ දැනගන්නවා කියන එක පින්හතුනේ ඇති වෙන්නේ රූපය දකින්න කෙනා කෙනා ගාවයි. බාහිර අපි කියමු ඇහත් රූපයක් තියෙනවා කන බොන ආහාරයක සතර පහ ධාතු තාම දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ පොත කියලා අරමුණ විඳිනවා දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ අරමුණ හැඩේ හඳුනා ගන්නවා දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ පොත කියලා හිතන කමක් තියෙනවා දැනගැනිල්ලක් ඇති වෙලා නැහැ මේ දෙකේ ප්‍රතිපලයක් ඇති පොත කියලා දැනගන්න කමක් හඳුනාම හොඳට බලන්න පොත කියලා දැනගන්නවා කියන කාරණාව උපන්නේ තමංගාව පවතින්නේ තමංගාව තමංගාවමයි නිරුද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ පොත කියන දැනුම නැත්තම් දැනගන්න කම ඔය අනුසාරයෙන් දකින්ද හැම එකක්මයි නාම රූපච්ඡ විඥාන කියනකොට තමංගාව ඇති වෙන දැනගැනිල්ල. කන ශබ්දයක් දෙක රූපය ඒ අරමුණ විඳිනවා හැඩේ හඳුනනවා අරමුණට හිතනවා බල්ලෙක්යා ගැහුවා කියලා දැනගන්නවා. දැනගන්නවා කියන එක තමංගාව ඇතිවෙච්ච විඥානය. නාම රූප දෙකෙන් සාටගත ඵලය. හරි. මෙන්න මේ දැනගන්නවා කියන එක මේ විඥානය අර නාම රූප දෙකට අතීත නාම රූප දෙකට අයිති නැහැ. ඒක හේතුයි, ඒකේ ඵලයක්, ඒකෙ මිදිලා ඉන්නේ. එතකොට මේ නාම රූප දෙකට තව පැත්තකින් අපි කියනවා විපාක හටගත් නාම රූප දෙකට කියන යතහ භූත ස්වභාවය කියලා. ඇත්ත ඇති හැටියේ පවතින ස්කන්ධ ටිකක්. ස්කන්ධ ටිකක් එහෙම එකක් තියෙනවා. කන බොන ආහාරයෙන් ලැබුණු රූපය කියලා එකක් නැතුව නෙමෙයි රූපයක් තියෙනවා. ස්පර්ශයේ කියන චෛතසිකයක් නිසා හටගන්න වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා. එහෙම එකක් නැතුව නෙමෙයි යථාභූත වශයෙන් තියෙනවා. තියෙනවා කියන එකෙන් කියන්නේ අනිත්‍ය වෙන්නේ නැතුව විපර වෙන්න විපරිණාම වෙන්න නැතුව උහි තියෙනවා කියන එක නෙමෙයි. ඒක මායාවක් නෙමෙයි බොරුවක් නෙමෙයි තියෙන ධර්මයක්. හැබැයි මේ නාම රූප දෙක නිසා පොත කියලා, පෑන කියලා, නැත්නම් මිනිස්සේ කියලා දැනගන්න කම අපි ගාව උපදින මෙන්න මේක පින්වතුනි බොරුවක්. මේක මායාවක්. මේක ප්‍රඥාක්තියක්. මේක නිරුක්තියක්. මේක අදිවචනයක්. මේක චේතනාවක් මේක කර්මයක් කර්ම සිත මේක එහෙම ඒවා නැහැ කොහෙවත් ඒක බොරුවක් එතකොට මේ ඇතිදිලි පිට දෙන නාම රූප දෙක නිසා තමන් තුළ පොත කියන දැනගැනිල්ල ඇති වුණා ප්‍රඥප්තියක් ඇති වුණා ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම පොත කියන ප්‍රඥප්තිය තමන් තුළ නැති වුණා ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට යම් වස්තුවක් එනකොට නැත්තම් නාම රූප දෙකක් නිසා Taman තුල දැනගැනිල්ලක් ඇති වෙනවා පොත ඈන පැදුර ඇඳ මිනිසයා ගෑණි ළමයා තරුණයා කියලා ඒ නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනුම Taman ගාව නැති වෙනවා Taman ගාවම හටගෙන නැති වෙනවා මෙතනදී පරමාර්ථ සත්‍යය කියලා දකින්න කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා ඇහැට රූපයක් තිබුණා මහා භූතය උපාදාය රූපයි කිව්වා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන චෛතසික ටිකක් පහළ වුණා ඕකට ගන්න පරමාර්ථ සත්‍ය කියලා යථාභූත ස්වභාවය කියලා ඒ දෙක නිසා පොත ඈන ළමයා මිනිසයා කියලා තමන්ගාව දැනුමක් ඇති වෙනවා කියලා ගන්නකො මේ දැනුම දකින්නකො සම්මතය කියලා. මේ දැනුම දකින්නකො ප්‍රඥප්තිය කියලා. එතකොට මෙතන දැන් සම්මතය සත්‍ය සහ පරමාර්ථය පරමාර්ථ සත්‍ය සහ සම්මතය කියලා ධර්මතා දෙකක් තියෙනවා. සත්‍ය නෙවෙයි ධර්ම ප්‍රඥප්තියක් සම්මතයක්. Taman තුල සම්මතයක් ඇති වෙලා නැති වෙනවා. ප්‍රඥප්තියක් ඇති වෙලා නැති වෙනවා. හරි. ඔන්න දැන් හොඳට බලන්න යමක් දකිනකොට දකින දේ අරඹය දැනගන්නා කමක් දැනුමක් උපදින්නේ තමංගාවයි හරි උපදින්නේ බහැර රූපේ පැත්තේ ඉඳලා ඇහැ පැත්තේ ඉඳලා ටිකෙන් ටික ධර්මතා එකතු වෙලා එකතු වෙලා ඒවා හේතුයි තමංගාව දැනගැනිල්ල ඇති වෙන ඇති වෙන තැන දක්වා කාරණා ටිකක් හැදෙනවා බාහිර දැනගැනිල්ල නොවේ පොතේ කියන දැනගැනීමක් මට හම්බුණා හැදුනා එහෙම හැදුනේ නාම රූප කියන ධර්මතා දෙකක් නිසා ඒක යථාර්ථයේ කියන එක පොත කියලා දැනුමක් ආව ඒක ප්‍රඥාප්තිය සම්මතයි හරි එතකොට දැන් හොඳට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇහත් රූපය දෙක නැති වෙන මේ නාම රූප දෙක නැති වෙනකොට පුත කියන දැනුම මංගව නැති වෙනවා මෙන්න මේ ස්කන්ධයන්ගේ උද්‍යව්‍ය ඥාණයට තමන් තුල නාම රූප දෙක නිසා දැනගැනිල්ලක් ඇති වෙනවා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වුණු විඥානය ඇති වෙනවා දැනගැනිල්ල නැති වෙනවා කියන එකට නුවණින් ඉඳ දන්නේ නැත්තම් ඉගෙනගෙන හිටියේ නැත්තම් ලෝකයා කරන්නේ මොකද්ද අර නාම රූප දෙක නිසා තමන් තුළ ඇති වුණානේ දැනගැනිල්ලක් විඥානයක් සම්මතියක් ප්‍රඥප්තිය පුත් පෑන ඇඳ පැදුර කියලා මේ ප්‍රඥප්තිය භාවිතා කරනවා මේ සම්මතිය ඇසුරු කරනවා මේ විඥානය ඇසුරු කරනවා එයා මොකද කරන්නේ විඥානයේ අධ්‍යක්ීමෙන් අර නාම රූප දෙක දිහා බලනවා විඥානයේ අත්දැකීමෙන් විඥානයේ ඇතිවෙන්න හේතු වෙච්ච බලන්න හොඳට හේතුඵල ධර්ම කියනකොට ඵලයේ හේතුවටයි නෑනේ මේ රූපයයි නාමයයි නාම රූප දෙක හේතුයි ඒ දෙකේ ඵලය තමයි මිනිස්සෙක් කියන දැනගන්න. බත්තාං කපු මුංගටෝලින් හැදුණු රූපෙකුයි අරමුණ විඳින හඳුනන හිතන කම කියන චෛතසික ටිකයි ඒ නාම රූප දෙක නිසා මිනිස්සයා කියන දැනුමක් තමන් ගාව දැනගන්නලා ඇති වුණා. නාම රූප දෙක නැති වුණොත් සමන්කව දැනගෙල්ල නැති වෙනවා. හරි. ඔන්න අර නාම රූප දෙක පරමාර්ථය ඒ දෙක නිසා තමන් තුල මිනිසයා පුද්ගලයා කියලා හටගත් එක ප්‍රඥාක්තියක්. සම්මතයක්. හරි. දැන් මේ නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ ප්‍රඥාක්තිය නාම රූප දෙක නැති වෙනවා කියන එකට සිද්ධියෙන් ඉන්න බැරිමු දන්නේ නැත්තම්. එයා ප්‍රඥප්තිය අසුරු කරනවා කියලා කියන්නේ මිනිසයා කියන දැනුමින් අර නාම රූප දෙක දිහා බලනවා. බලපු ගමම්ම අතන සංගුණාලින් හැදුණු රූපයි ස්පර්ශෙන් හැදුණු නාමයි කියලා මේ නාම රූප දෙකේ යථාර්ථය සත්‍ය වැහිලා මේ විඥාණය ඒ අධ්‍යක්ීම එළපති කියනවා. එතකොට අපිට පේන්නේ ඒ රූපයේ පුද්ගලයෙක් වගේ. දැන් පරමාර්ථ සත්‍යයේ තියෙන තැනක වහගෙන සම්මතය එළඹ සිටිනවා. අපිට සම්මතයයි පරමාර්ථයයි දැන් දෙකම එක ගොඩේ. දෙකම එක ගොඩේ. හරිද? හරියට නිකන් කේක් එකක් අයිසිමේකින් වැවුවා වගේ. එහෙම. හොඳට පුච්චපු කේක් එකක් තියෙන කේක් එක අයිසිං එකකින් වැහුවම දැන් කේක් එක පේන්නේ නැහැ නේ වටේම තියෙන මොකද අයිසිං එක. ඒ වගේ ඒ ස්කන්ධ ටික පේන්නේ දැන් පුද්ගලයා පේනවා. හරි. ඔන්න දැන් මේ විඥානීය නාම රූප දෙක නිසා මතකත් විඥානය කියන එක හොඳට තේරුම් ගත්තොත් අපි මේ විඥානය කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ ඒ කියන්නේ දැනගන්නකම පුද්ගලයේ පොතක් පෑනක් පැදුරක් කියලා මොනවා හරි දැනගන්නකම ගත්තාම මේ දැනගන්නකම විපාක නාම රූප දෙකට අයිති නැහැ. මේ දැනගන්නකමට වෙන නාම රූප දෙකක් හම්බුනේ නැත්තම් නාම රූප දෙක පැත්තට මේ දැනුම තිබ්බේ නැත්තම් මේ දැනගැනිල්ල මේ විඥාණය පවතින්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා අනාහාරව නිරුද්ධ වෙනවා. මේ විඥාණය කියනක හේතු ප්‍රත්‍ය නාම රූප කියන ධර්මතාව දෙක ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ. ඒ විඥාණයට නාම රූප දෙක හම්බ වුණොත් මේ විඥානය නිරුද්ධ වෙන්නේ දැන් ඇහැ රූපයක් දෙක නිසා Taman තුල මිනිස්සේ පුතක් කියන දැනගැනල කමක් ඇති වුණා. එතකොට දැන් මේ දැනගන්න කමට විපාක නාම රූප දෙකයි තියෙන්නේ. ඒක හේතුයි ඒ නිසා හටගත්තේ. දැන් වෙන රූපයකට හෝ නාමයකට හෝ බැසගත්තේ නැත්නම් ආදේශ කියන්නේ නැත්නම් අපි මේ විඥාණය නාම රූප දෙක නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා මිසක ඒකට පවතින්න පුළුවන් කමක් නැහැ. යම් වෙලාවකදී මේ විඥාණයට පවතින්න පුළුවන් තැන් හතරක් තියෙනවා. රූපේ විඥාන ත්‍ිතියක්, වේදනාව, සංඥාව, සංකාරයේ සංකාරය කියන එක විඥාන ත්‍ිතියක්. ඒ කියන්නේ රූපේ කිව්වේ රූපේ, වේදනා, සංඥා, සංකාර කිව්වේ නාමයේ. මේ නාම රූප දෙක විඥාන ත්‍ිතියක් කියලා කියන එක කිව්වේ. විඥානයේ පවතින තැන්. ඒ කිව්වේ වෙන මුකුත් නෙමෙයි මේ මේ බලන්න. දැන් නාම රූප දෙක නිසා මිනිසයා කියන දැනුමක් ආවා විඥාණය හරි. දැන් මේ විඥාණයට දැන් අනිත් පැත්තට අපිට යන්න බෑ. හොඳට බලන්න ඕනේ නාම රූප දෙක කියන ඇහත් රූපයක් දෙක රූපේ තාම මිනිසයා කියන දැනුම හැදලා නැහැ. ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා චෛතසික ටිකක් මිනිසයා කියන දැනුම හැදිලා නැහැ. මේ නාම රූප දෙක නිසා මිනිසයා කියලා දැනුම හැදුනහම එයා දන්නවා දැනගන්නවා කියන එක විඥානයක් එක මායාවක් එක සම්මතියක් එක ප්‍රඥප්තියක් ඒකට ස්කන්ධයි නැහැ විඥාණයට රූප වේදනා සංඥා සංකාර කියන කිසිදු ස්කන්ධයක් ගෑවිලවත් නැහැ ඒ නාම රූප දෙක නිසා වෙනමම හටගත් එකක් විඥානය කියන්නේ මෙයාට වෙන රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙකෙන් එකක්වත් අහු නැත්තම් පවතින්න බෑ. ඔය විඥාණයට අපි මෙහෙම ගත්තොත් නිකන් අන්තර්භවිකය වගේ කියලා ගන්ධබ්බේ කියලා ගන්නකො. මේ විඥාණයට. අපි කියමුක ඇහත් රූපය දකිනකොටම මිනිස්සයා කියලා දැනගැනලා කැටි වෙනකොට ওই විඥාණය හැන්ද ගන්ධබ්බෙක් වගේ. ඇයි මේක ඇති වෙන්න හේතු වෙච්ච ඇහත් රූපයක් දෙක පැත්තට අයිතිත් නෑ. ඒක පුරාණ කර්මයකට ගත්තේ. අලුතෙන් නාම රූප දෙකක් හම්බ වෙලත් නැහැ. මම කියන එක තේරෙනවද දන්නේ අලුතෙන් නාම රූප දෙකක් කියලා කිව්වේ මිනිස්සය කියන අදහස එනකොටම මිනිස්සය කියන අදහස මම රූපයකට තිබ්බෝ. මිනිස්සය කියන අදහසෙන් රූපයක් දිහා බැලුවෝ. මිනිස්සයා කියන හැඟීමෙන් වේදනාව දිහා බැලුවෝ. මිනිස්සයා කියන හැඟීමෙන් සතහන දිහා බැලුවොත් මිනිසයා කියන හැඟීමෙන් හිතන දේ දිහා බැලුවොත් මිනිසයා කියන දැනුම නැති වෙන්නේ තව තියෙන එකක් වෙනවා. අපි කියමු නාම රූප දෙක නිසා මිනිසයා කියන අදහස ආවා දැනගැනිලා ආවා. දැන් මිනිසයා කියන දැනගැනිල්ල ඇති වුණා අපිට දැනගැනිල්ල ඇතිවෙච්ච රූපේ පැත්ත දිහා බලන්න නාම පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් නැහැ. කනබුන ආහාරයෙන් හැදුණු මහ භූත උපාදාය රූපය නිසා ස්පර්ශයෙන් හැදුණු නාම ධර්ම ටික නිසා මිනිස්සයා කියන දැනගැනිල්ල ඇති වුණා. උන්න දැන් හොඳට දැනගැනිල්ල වෙනම අහු වෙලා තියෙනවා. ඒකට ස්කන්ධ නැහැ. මේ නාම රූප දෙක නිසා දැන් අපිට මේක ඇති වෙච්ච හේතුව පැත්තට නාම රූප දෙක පැත්තට මේ දැනුම එනකොට යන්න බෑනේ. හරි. බැරි වෙලා අපි මේ විඥානයේ උදේවැය නාම රූප දෙක නිසා තමන් තුළ දැනගන්න කම නැති වෙනවා නාම රූප දෙක නැතුව නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැයට සිහියෙන් හිටියේ නැත්තම් නුවණෙන් හිටියේ නැත්තම් අපි මොකද කරන්නේ විඤ්ඤා සම්මතේ පරිහරණය කරනවා ප්‍රඥප්තිය නිවාසය කරනවා කියලා කියන්නේ ඒ දැනගන්න තමන් තුළ ඇතිවෙච්ච දැනුමින් නාම රූප දෙක පැත්තට යනවා. ඔකට කියනවා උපගමනං උපාදානං කියලා. එතකොට අපි මිනිස්සයා කියන අදහසින් රූපේ පැත්තට ගියාම රූපේ දිහා බැලුවාම දැන් අපිට අර තමන් තුල හටගෙන නැති වෙන විඥානයේ අත්දැකීම නැති වෙන්නේ. ඒ විඥානයේ රූපයක් අහුවෙච්ච ගමන්ම රූපේ විඥාන ත්‍ිතිය විඥානයේ පිහිටි තැනක්. දැන් මේ රූපය පේන්නේ මිනිස්සෙක්ගේ වගේ. ඉස්තෙල්ලා එහෙම මනුස්ස කතාවක් නැති කන බොන ආහාරයෙන් හැදුණු උපාදාය රූපයක් තමයි ඇහත් රූපයත් ඒබඳු රූපයක් නිසා මිනිසයා කියන සම්මතයක් ප්‍රඥාප්තියක් දැනගැනිල්ලක් නිරුක්ති මාත්‍රයක් Taman තුල සිහිවීම මාත්‍රයක් විතරක් වුණා දැනගැනිල්ලක් විතරක් ඇති වුණා ඒකට කිසිදු ස්කන්ධයක් අයිති නැහැ විපාක පැත්තේ තියෙන නාම රූප දෙකම එකට අයිතිත් නැහැ අලුතෙන් නාම රූප දෙකකට දැසගත්තෙත් නැත්තම් යන්නත් නැත්තම් මේ විඥාණය අනාහාරෝ නිවිලා නමුත් එහෙම නිවෙන්න තිබුණු විඥාණයට අපි ඒ විඥානය පරිහරණය කරන්න ගියන් ඒකට රූපයක් අහු වෙන්න තිබ්බෝ. ඒ දැනගන්නවා මිනිස්සයා කියලා දැනගන්නකම දැනගන්නකම රූපයක් දිහා බැලුවොත් පොත කියන අදහසෙන් රූපයක් දිහා බැලුවොත් ඔන්න අර රූපේ පොත වගේ පෙනෙයි අර රූපේ මිනිසයා වගේ පෙනෙයි එතකොට වෙලා තියෙන්නේ මොකද්ද නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නා විඥානේ නාම රූප දෙකට බැස ගන්නවා. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණොත් අන්න ආයතන හැදිලා ජරා මරණ දුකේන සියලු දුකම හටගෙන ඇති. හොඳට බලන්න මෙන්න මේ කාරණාව. මෙතනයි මට ඕගලන්ට පෙන්නන්න ඕන. මුලින්ම දැක්කා පංච උපාදාන ස්කන්ධයේ උදේ වැයේදී කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා ටිකක් තිබුණා දැන් වෙන ওই නාම රූප දෙකේ වෙන ප්‍රඥප්ති මුකුත් නෑ අපිට අම්මා තාත්තා දුව පුතා පොත් පෑන් නැද මුකුත් නෑ ඒ නිසා තමන් තුල දැනගැනිල්ලක් ඇති වුණා දැන් දැන නාම රූපච්ඡ විඥානං කියලා කියන්නේ දැනගන්නකම ඒ නාම රූප දෙක නිසා පැදුර පොත මිනිස්සයා ඇඳ ගැහණියේ පිරිමිය කියලා දැනගැනලා කැටි වෙනවා. ඔන්න හොඳට බලන්නකෝ නාම රූප දෙක නිසා හටගත්ත තමන් තුළ ප්‍රඥාක්තියක් දැනුමක් දැනගැනලා. දැනගැනලා ඇතිවෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත බලන්න. ඒ පැත්ත මේ දැනුමෙන් බලන්නේ නැතුව හොඳට බලන්න බාහිර නාම රූප දෙක නිසා තමන් ගාවයි දැන් මේ දැනගැනලා ඇති උනේ තමන් ගාවයි ප්‍රඥප්තිය ඇති උනේ තමන්ටයි ප්‍රඥප්තිය සිහි උනේ තමන් ගාවයි සම්මතිය සිහි උනේ සම්මතිය හටගත්තේ විඥානය කියන්නේ මායාව උපන්න ඔන්න විඥානය නාම රූප දෙක නිසා හේතු විඥානයේ ඵලයක් කියන්නේ දැන් මේ දැනගැනින්න එක අරකටයි තියෙන්නේ ඒ පැත්ත දිහා බලන්නේ ඒ පැත්ත හඳුනන්න අපිට ප්‍රඥප්ති නැහැ. ප්‍රඥප්ති නැහැ. මෙන්න මේ නාම රූප දෙක නිසා දැනගන්නකම මිනිස්සයා පෑන පොත කියලා දැනගන්නකම ඇති වුණා නාම රූප දෙක නැති වෙනකොට දැනගන්නකම තමන් තුළම නැති වෙනවා කියලා යම් කිසි කෙනෙක් නුවණින් බැලුවොත් ඇහැ පැත්තේ රූප පැත්තේ නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති මුකු පෙනෙන්නේ නැහැ එයාට ප්‍රඥප්තිය වෙනම පේනවා මේ පෙනෙන්න හේතු වෙන නාම රූප දෙක ප්‍රඥප්තියයි ඒ නිසා Uh, sorry මේ මේ පේන්න හේතු වෙන නාම රූප දෙක පරමාර්ථයයි යථාර්ථයක් සම්මතයක් නෙමෙයි යථාර්ථයක් ඒ දේ නිසා තමන් තුළ දැනගන්න බවක් එනවනම් මෙන්න මේක ප්‍රඥප්තියක් නිරුක්තියක් සම්මතයක් සම්මතයයි පරමාර්ථය දෙක පේනවා බැරි වෙලා මේ සම්මත ඇහි නැත්තම් මේ විඥානයේ අද්දකින් දැනගත්ත දෙයි අර නාම රූප දෙක දිහා බැලුවාම ඇත්තටම තියෙන දේ දිහා බැලුවාම ඔන්න දැන් බොරු ආදේශ කළා ඇත්තටම තියෙන නාම රූප දෙකට. එතකොට ස්කන්ධ ටිකේ යථාර්ථය වැහෙනවා බොරුව කියන එක තියෙන එකක් වෙනවා. ඇයි ඇත්තටම කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙන එකක් හරි. ඒ නිසා පොත මිනිස්සේ කියලා හිතට දැනුණු අදහස දැනගැනILLක් විතරයි. Taman ගාව තියෙන විඥානය පහළ වෙච්ච. හිතේ අත්දැකීම. ඒ අත්දැකීමෙන් ඇත්තටම තියෙන රූපේ දිහා බැලුවහම මිනිසයා කියලා. දැන් මේ කන බොන ආහාරයෙන් හදන රූපේ පේන්නේ අපිට මිනිසයා වගේ. එතකොට අපිට හිතෙනවා මේ මිනිසයා කියන එක කම්මතයක් බොරුවක්. මේ කිව්වට හිත බොරුවක් වෙන්නේ කොහොමද මේ අල්ලන්න පුළුවන් මොකද දැන් මේ රූපය කියන එක තියෙනවනේ අල්ලන්න පුළුවන්. එතකොට ඒ හින්දා අල්ලන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, උස්සවන්න පුළුවන්. එතකොට අපිට පොත කියන එක බොරුවක් වෙන්නේ සම්මතය කියන එක ඇත්තක් වෙනවා. පරමාර්ථය කියන සත්‍යයක් තිබුණු තැනක ප්‍රඥප්තියක් හටගත්තා සම්මතයක් හටගත්තා ඒ සම්මතයෙන් ඒ ප්‍රඥප්තියෙන් අර පරමාර්ථ ඇත්තව පරමාර්ථ ධර්මයන් දිහා බැලුවාම පරමාර්ථය වැහෙනවා දැන් සම්මතය එතන තියෙනවා වගේ සම්මත කරගත්ත වස්තුව එතන තියෙනවා ප්‍රඥප්තිය පනවපු වස්තුව එතන තියෙනවා වගේ ඒ විඥානය නිරුද්ධ වෙන්නේ එතකොට අපිට බාහිරින් හම්බ වෙයි පොත් පෑන් පෙන්සල් පැදුරු කොට මෙත්ත මිනිසු ගෑනු බාහිර රූප පැත්තෙන් හම්බ වෙයි ඒ හම්බ වෙන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි නාම රූප දෙක නිසා හට ගන්න විඥානය ආපහු නාම රූප දෙක පැත්තට ගිහිල්ලා. ඔන්න මෙතනදී මෙන්න මේ කාරණාව දිහා බලන්න. ඇහත් රූපයක් දෙක නිසා තමන්ගව දැනුමක් උපදිනව දැනගැනිල්ලක් ඇති වෙනවා මිනිස්සයා පැදුර පොත කියලා. එතකොට ඇහත් රූපයක් දෙක තියෙන තැන ඉඳලා තමන් ගාවයි දැනුම ඇති වෙලා තියෙන්නේ. ඒ දැනුම එතකොට ඇහ රූප පැත්තට අයිති නැහැ. යන්නේ එතකොට අර මං විතර කිව්ව උපමාවකින් දුරකථනය ගැන ඉන්කමින් වගේ ඇතුළට කෝල්ලයක් එනවා වගේ. ඊට පස්සේ කියන්නේ තමන් දැනගත්ත දෙයින් ඊට පස්සේ නාම රූප දෙක නිසායි දැනගන්න කම ඇතුනේ දැනගත්ත දෙයින් ඊට පස්සේ අර නාම රූප දෙක දිහා බැලුවා. ඊට එතකොට දැන් මේ නාම රූප දෙක නිසා මට හම්බුනේ දැනගන්න මිනිස්සු කියන අදහසක් නේ. නාම රූප දෙක නැති වුණොත් මන් තුලම මේ අදහස නැති වෙනවා කියලා බලන්න මම ඉගෙනගෙන නැහැ. එහෙම බැලුවේ නැත්තම් තියෙන ආදීන විගෙනගෙන නැහැ. ඒ හින්දා දැනුම භාවිතා කරනවා විඥානේ භාවිතා කරනවා ප්‍රඥප්තිය සිදු කරනවා සම්මතිය භාවිතා කරනවා ඒ විඥානයේ සම්මතිය ප්‍රත්‍යක්තියේ ඇහි අර නාම රූප දෙක දිහා බැලුවාම රූපෙම මිනිහෙක් වගේ පේනවා. දැන් අපිට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවනේ. හරි. දැන් නාම රූප දෙක නිසා හටගත්ත විඥානය නාම රූප දෙක පැත්තට ගිහිල්ලා. දැන් උතන විඥානය හරියට කේකියක කේකියක අයිසින් කෙරුවා වගේ යථා භූතව තියෙන නාම රූප දෙක උඩින් තමන්ගේ මා විඥානයේ මායාව නැත්තම් ප්‍රඥප්තිය වහගෙන තියෙනවා. දැන් දන්නවා මේ ප්‍රඥප්තියෙන් වහගෙන ප්‍රඥප්තියෙන් සම්මතයෙන් පෙනෙන හින්දා සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් ඇටියට පෙනෙන හින්දා මේ තණ්හාව උපාදානිය තියෙන්නේ අපිට. ඉතින් අපි දැන් සම්මතිය අයින් කරගෙන පරමාර්ථය අවබෝධ කරගන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? මේ සම්මතය පුද්ගලයෙක් සත්වයෙක් කියලා පෙනෙනකම් පරමාර්ථයේ කන බුන ආහාරයෙන් ඇදුණු කුණු පොඩස් ටික සතර මහා ධාතුයි කියලා දන්නවා දෙක දන්නවා. හැබැයි දෙක දැන් අපිට හම්බෙන එක ගොඩේ. මේක මෙහෙම උනේ මොකක්ද කියලා දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ අපි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ දීවේ බැලුවනම් බාහිර ඇහත් රූපයක් නිසා තමන්ගේ පැති දැනුමක් ඇති වෙලා තියෙන හොඳට බලන්න බාහිරේ ඉඳලා තමන් ගාව පුද්ගලයෙක් මිනිසෙක් කියන දැනුම ඇති වෙලා. ඒ දැනුමෙන් බාහිරයට ගියාම බාහිර රූපේ පැත්තේ සද්දේ පැත්තේ පුද්ගලයේ සත්‍යයේ ගෙවල් දරව තියෙන දැන් දෙක දෙපැත්තයි. අපි උදාහරණයක් කිව්වොත් රහතන් වහන්සේ නමකු පුතජන කෙනෙකු හිටියෝ. පුතජන කෙනාට ඇහත් රූපය දෙක නාම රූප දෙක නිසා මිනිසයා කියන අදහසක් එයි. එයා චතුරාර්ය සත්‍ය දන්නේ ඇහැ උපාදාන කරන්න එපා රූපය උපාදාන කරන්න එපා චක්කු විඤ්ඤාණ උපාදාන කරන්න එපා ඒ පැත්තට යන්න එපා ඔක මාර්යාගේ භූමිය කියලා අහලා නැහැ ඒ හින්දා බය නැහැ දුකේ නිවෙන්න මේ ස්කන්ධයන්ගේ උදේ වේ බලන්න නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා මනුස්සයෙක්ම දැනගැනලා ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට තමන් තුළ දැනගැනලා නැති වෙනවා කියලා ප්‍රඥාත්‍යයක් තමන් තුළ ඉපද නිරුද්ධ වෙන එකට සම්මත අදහසක් Taman තුල ඉපද නිරුද්ධ වෙනකොට හොඳට සිහියෙන් ඉන්න. සම්මතයේ ප්‍රඥප්තිය භාවිතා කරන්න නම් යන්න එපා යථාර්ථය වැහිලා මායාවේ භූමියට යන්න වෙනවමයි කියලා කියලා දෙන්න කෙනෙකුත් කියන්නේ අහගත්තේ නැහැ. ඒ හින්දා එයා මොකද කරන්නේ නාම රූප දෙක නිසා මිනිස්සයා කියලා දැනගෙල්ලක් ආපු ගමම්ම සසර බොහෝ කල් ඇති හුරුවත් නිසා මිනිස්සයා කියන අදහසින් රූපෙ දිහා බලනවා. ඔන්න දැන් රූපයට පේන පුතඥයට මිනිස්සෙක් වගේ. ඔය රූපේ දකිනකොට රහතන් වහන්සේ දකිනවා ඇහැ උපාදාන නොකොට යුතු රූපේ උපාදාන නොකොට යුතු ඒ පැත්තට නොයා යුතුයි. ඒකෙන් මිදිලා ඉන්න ඕනේ කියලානේ අහගත්තේ. මොකද දුක අහගත්තා ඇහැ කෙරෙහි රූපය කෙරෙහි බැසගෙන ඉන්න කමක් තිබුණොත් ඒව ඇසුරු කරගෙන ඉන්න කමක් තිබුණොත් තණ්හා උපාදාන වශයෙන් ගෙන තිබුණ කමක් තිබුණොත් භවය හැදිලා ජරා මරණ දුක එනවා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියෝ සියලු දුක නිරුද්ධ වෙනවා කියලා දැකපු හින්දා නාම රූප දෙක නිසා මිනිස්යා කියන දැනුමක් ඇති වෙනකොට නාම රූප දෙක නැති වෙනවා කියලා තමන් තුළම ප්‍රඥප්තිය හටගෙන නිරුද්ධ වෙනවා කියන එකට හොඳට සිහියෙන් ඉන්නවා. එතකොට එයාට පේන්නේ බහැර රූපයේ ඉඳලා තමන් තුළ ප්‍රඥප්තියක් සිහි වෙනවා රූපේ නැති වෙනකොට මිනිස්යා කියන ප්‍රඥප්තිය තමන් තුළ නැති වෙනවා කියන තැනකින් විතරයි. දෙන්න දෙපැත්තේ. බලන්න අනිත් කෙනා මිනිස්යා පුද්ගලයා සත්වයා කියන අදහසින් පෑනක් පොතක් ගයක් කියන අදහසින් රූප පැත්තට ගිහිල්ලා ඒ රූප පෑන පොතක් පෙන්සලක් පැදුරක් හෝ සත්‍යයේ පුද්ගලයෙක් මේ කියන තැනකින් හෝ ස්කන්ධ ටික උපාදාන කරගෙන ඉන්නවා. දැන් රූපයේ සත්‍යය කියලා කියන්නේ මොකද්ද? අත්වාද උපාදාන. ඒ රූපයේ පෑනක් පොතක් පුටුවක් ඩෙස් එකක් කියලා කියන්නේ මොකද්ද? කාම උපාදාන. එකතර ගියාම මේ ගියේ ප්‍රඥප්තිය තමයි අර පැත්තට යන්න තියෙන එකම උපකාරක ධර්මයි. මේ විඥානයේ තමයි විඥානයෙන් තමයි නාම රූප දෙකට යන්න තියෙන එකම ගම මාර්ගය. විඥානයේ නාම රූප දෙකට බැසගත්තොත් බැසගත්තොත් ලෝකයේ හැදෙයි ගෙවල් වල ඉඩකඩම් මුලමුදල් පෙනේ. විඥානයේ නැත්තම් නාම රූප දෙක පැත්තට යන්න බෑ අපිට. නුවණ විතරයි නාම රූප දෙක නිසා යම් දැනුමක් ආවහම ඒ දැන ගැනීමල තමන් තුළම නැති වෙනවා කියන එකට සිහියෙන් හිතුවොත් නාම රූපත්තට යන්න බෑ. එතකොට මිනිසයා කියන අදහස තමන් තුළම හටගෙන තමන් තුළම නැති වෙනවා කියන එකට සිහියෙන් හිතුවොත් බලන්න මිනිසයා කියන අදහසින් අපි ඇහැපැත්තට රූප පැත්තට ගිහිල්ලා තියෙනවද කියලා නැඹුරු වෙලා තියෙනවද කියලා අපිට කිසිම ස්කන්ධයක් උපාදාන වෙලා තියෙනවද කියලා බලන්න නෑ මොකද චතුරාර්ය සත්‍ය අහගත්තම පටිච්චසමුපාදය හරහා ඇහැ උපාදානෝ රූපෝ උපාදානෝ තිබුණොත් ඒව අල්ලගෙන තිබුණොත් භවය හැදිලා ජරා මරණ දුක එනවා කිව්වනේ. හරි. දැන් බලන්න බාහිර නාම රූප දෙක නිසා පුද්ගලය කියන අදහස ඇති වුණාම පුද්ගලය කියන අදහසින් රූපෙ දිහා බැලුවොත් රූපේ පුද්ගලය කියලා අපිට අහුවෙලා නැද්ද කියලා බලන්න. අපි උපාදාන වෙලා නැද්ද කියලා බලන්න. රූප නාම රූප දෙක නිසා රත්තරන් රිදී ඇඳක් පුටුවක් ගයක් කියන අදහසක් ආවොත් ඒ අදහස රූපේ දිහා බලලා රූපේ කියන්නේ රක්තරන් රිදී මුතු මැණික් ඇඳක් කියලා ගත්තොත් ඒ රූපේ උපාදාන වශයෙන් අරගෙන නැද්ද කියලා බලන්න අරගෙන තියෙනවා හොඳ ස්කන්ධෙන් උදේවැය බැලුවොත් බලන්නේම චතුරාර්ය සත්‍ය හින්දානේ බලනකොට තමන් තුළ නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් දැනුමක් ඇතිවලා තියෙනවා නාම රූප දෙක නැතිවම දැනුම නැති වෙනවා කියන තරක සිහියෙන් හිටියෝ හිටියෝ අර නාම රූප දෙක උපාදාන වශයෙන් ගන්න ඉඩ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා නැහැ. ඒ පැත්තට ගිහිල්ලා නැහැ. සමුදේ දුරු වෙලා. ඒ හින්දා හේ රූප චක්කුඤ්ඤා නිරෝධේ සාක්ෂාත් වෙන බලන්ද විපාක නාම රූප දෙක පැත්තේ. විපාක නාම රූප දෙක පැත්තේ. තමන්ට සිහි කරන්න පුළුවන් එකම නිමිත්තක්වත් තියෙද කියලා බලන්න. හොඳට නුවණින් බැලුවොත් බහැර නාම රූප දෙක නිසා තමන් තුළ දැනගැනීම ඇති කියලා තියෙනවා නම් සවිඥානික වේවා අවිඥානික වේවා ඔක්කොම දැනගැනීම තමන් තුළම ඇති වෙලා නම් බාහිර නාම රූප දෙකේ දැනගැනීම තිබිලත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙනවද නෙමෙයි තියෙන්නේද නෙමෙයි බහැර නාම රූප දෙක නිරුද්ධ කරනකොට තමන් තුළම දැනගැනීම නිරුද්ධ වෙනවා නම් බහැර නාම රූප දෙක පැත්තේ මේ දැනගැන්ලි අනාගතයට තියෙන්නේ නැහැ. එතකොට අපිට උත්තරයක් හම්බ වෙනවා මොකද්ද මේ යථාභූත ස්වභාවය නිසා යම් ප්‍රඥප්තියක් නැත්නම් යම් දැනගැනීමක් ඇති වෙනවා නම් Taman තුල නාම රූපච්ඡය විඥානං එතකොට Tamanට හොඳට තේනවා මේ විපාක ස්කන්ධ දෙකේ යථාභූත ස්වභාවය වෙන් කළ වෙනම පේනවා. ඒ නිසා හටගත් ප්‍රඥප්තියක් සම්මතයක් නිරුක්තියක් මායාවක් බොරුවක් නැති දෙයක් මේ දැනගෙන ඉඳලා කියලා දන්නවා. මේ බොරුව කියන දෙයට ආදේශ කළොත් සම්මතයයි පරමාර්ථයයි දෙකම එක ගොඩට දාගත්තොත් සම්මතය ඇත්තක් වෙනවා සියලු දුක නිදිද්ද වෙනවා කියන එක පෙනේ. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් ස්පර්ශ ආයතන හය පැත්තේ නාම රූප දෙකේ සම්පූර්ණ ශුන්‍යතාවය ළඟ සිටිනවා. හොඳට බලන්න විපාක නාම රූප දෙක පැත්තට පැත්ත නිසා Tamante යම් යම් දැනගැන්දි ඇති වෙනකොට දැනගැන්දි අත්දැකීම විපාක නාම රූප දෙක පැත්තට ආදේශ නොකොළොත් ආදේශ නොකොළොත් එක ප්‍රඥප්තියක් සම්මතියක් නිරුක්තියක් නාම රූප දෙක නිසා මේ විඥානය දැනගෙන නැති උනේ නාම රූප දෙක නැති උනේ නැති වෙනවා කියලා දැක්කොත් බාහිර ශුන්‍යතාවය ලැබෙති කියලා. අන්න ඒ විදිහට කරනකොට එයාට හම්බ වෙන ආශ්‍රව කියලා කොටසක්. දැන් මේ ටික දැනගත්තට නාම රූප දෙක නිසා තමන්ගාව දැනුමක් ඇති වෙනකොට ඒ දැනුමෙන් නාම රූප දෙක පැත්තට ගිය හුරුව ගෙවිලා නැහැ. මේක දැනගත්තා කියලා. බොහෝ සසරේ කළා තියෙන්නේම මේ වැරද්ද ලෝකයේ හැදෙන විදිහ තමයි හිතියේ නාම රූප දෙක නිසා හටගන්න විඥාන නාම රූප දෙකට දැසගන්න සලස්වනවාමයි. විඥාණයට පිටියක් ලබා දෙනවමයි. ඒ හින්දා විඥාණය නිරුද්ධ වෙන්නේ ආයත උපදිනවා. ආයත විපාක ටික නාම රූප දෙක නිසා විඥාණය හට ගන්නවා. නාම රූප දෙක නැති වෙනකොට විපාක නිරුද්ධ වෙනවා. වෙන්න විඥාණය නිරුද්ධ වෙනවා. නමුත් ඒ විඥාණයට ආයත දෙලි පොහොර සපයනවා. එතකොට මෙන්න මේ විදිහට දකිනකොට හුරුවක් ඇති වෙනවා මේ හුරුව දකිනවා නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැතුව විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවයට හොඳ සිහියෙන් හිටියොත් සම්මතය සම්මතය කැටිටක් දකින්නවා පරමාර්ථයෙන් වෙන් වෙලක් වෙනවා සම්මත පරමාර්ථ දෙක එක ගොඩේ තියෙද්දි ගලවන්න අපි දඟලන දඟලන මහන්ති වෙච්ච මහන්ති වුණා ගලව ගන්න බැරි නම් අපි දැක්කනේ ඒ කියන්නේ අපි පරමාර්ථ වශයෙන් පෞතේ නාම රූප දෙකට දෙක නිසා උපදින විඥානයේ අත්දැකීම නැත්නම් උපදින ප්‍රඥප්ති වශයෙන් සිහිවීම සම්මත වශයෙන් දැන ගැනීම ආදේශ කළාම ඒකෙන් බැලුවාම සම්මතයේ පරමාර්ථයේ දෙකම එකගොඩට වැටුණානේ දැන් දැන් අපි දන්නවා පරමාර්ථය කියන්නේ ආහාරයෙන් හැදුණු රූපය ධාතුයි සම්මතය කියන්නේ පුද්ගලික සත්‍යෙ සම්මුතිය අයින් වෙච්ච දවසට පරමාර්ථයේ එළඹ සිට දවසටයි දුකෙන් මිදෙන්නේ කියලා දන්න හින්දා කේස් යෝම්නිය දත්තම්මස්නහර කියලා මේක පුළුවන් තරම් කඩ කඩ කඩ කඩ කඩ කඩ අපි මොකද කරන්නේ මේ රූපයේ පුද්ගලයේ කෙරිට පෙනෙනකම ගෙවා ගන්න වෙහෙසන එක නෙමෙයි කරන්නේ. ගෙවෙයිද කියලා බලන්න. යටින් අත දාලා අයිසින් එකකින් කේක් කැල්ල දැන් වැහිලා තියෙන්නේ. මේ කේක් කෑල්ල වෙනම අයිසින් ටික වෙනම වෙන් කරපු දවසටයි මම මේ දුකෙන් නිදහස් වෙන්නේ. එදාට මේ කේක් කෑල්ල වෙනම දකින්න ඕනේ අයිසින් ටික වෙනම ගන්න ඕනේ. එහෙ කියන වගේ තැනකින් දැනගෙන ඒකට මම කරන්න ඕනේ මොකද්ද? හිමී යටින් අත දාලා අයිසින් ටික තියෙද්දි යටින් අත දාලා කේක් කෑල්ල අයින් කරගන්න ඕනේ කියන වගේ තැනකින් අයිසින් එකට යටින් කේක් කෑල්ල කුඩු කුඩු කුඩු කුඩු එළියට ගන්න මහන්සිය. ඉතින් ඒ වගේ ස්කන්ධ ටික තියෙන තැනක පුද්ගලය අයින් කරන්න කියලා ස්කන්ධ ටික සම්මර්ෂණය කරනවා. ගෙවේදි කියලා බලන්න. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක කේක් කෑල්ල මේක අයිසින්. ඔබ කේක් කෑල්ල අයිසින් නොකර හිටපන්. කියනවා වගේ එකක්. එතකොට ඉතින් මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. එච්චරයි. ඒ වගේ මේ විපාක නාම රූප දෙක මේ ප්‍රඥප්තිය මේ නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් ඇති වෙනවා නාම රූප දෙක නැති වුණොත් ප්‍රඥප්තිය නැති වෙනවා කියන ඇත්තට සිහින් ඉන්න ප්‍රඥප්තියෙන් ඒ දේ බලන්න බෑ ඒක ප්‍රශ්න විසඳෙයි කියන්නේ හරි සරල සිද්ධියක් කියන්නේ එතකොට ඕක පෙන්වුවාට චුට්ට නැත්තම් විඥානයේ අත්දැකීමේ නාම රූපයට ගිය හුරුව තියෙන ඕක තමයි ආශ්‍රය කියන්නේ ඈ කාමාශ්‍රව භවශ්‍රව ditthියාශ්‍රව කියන කාම වස්තු කියලා දැනගත්ත ගමන්ම රූපේ යනවා. ඈ බාහිර තියෙන දේවල් කියන දැනුමෙන්ම ඒ පැත්තට යනවා. තව සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියලා දැනුමක් එනකොටම නාම රූප දෙක නිසා ඒ දැනුමෙන් බාහිර සත්‍ය පුද්ගලෝ ඉන්නවා කියන පැත්තටම යනවා. එතකොට හැම වෙලාවෙම විඥානයේ රූපයක පිහිටන්ද නාම රූප දෙකට බැසගන්ට උපාදාන උපාදානයේ උපාදාන ස්කන්ධයට පැමිණෙන්න උපාදාන ස්කන්ධය උපාදාන වශයෙන් ගන්නට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ කාම දිට්ඨි අත්වාද කියන ධර්මතා ටික ඔය ඔක්කොම ටික තියෙනවා. කාම දිට්ඨි අත්වාද කියන ටික ඔක්කොම නාම රූප දෙක නිසා හටගන්න විඥානයක් විදිහටයි තියෙන්නේ. ඒක ඒ උපාදානේ උපාදාන ස්කන්ධයට ගිය ගමන්ම ඇත්තයි. ඇත්තයි. මං කියුවේ නාම රූප දෙක නිසා හටගන්න විඥානේ මිනිස්සේ පොතක් ගයක් කියලා ඕක දකින්න විතර අපිට කර්ම කියලා. ඕක කර්ම සිත. ওই කර්ම සිත නාම රූප දෙක නැති වෙනකොට මේ කර්ම සිත නිරුද්ධ වෙනවා. කර්ම ක්ෂය වෙනවා. කර්ම රැස් වෙනවා. නමුත් ඒ කර්ම සිත නාම රූප දෙකට බැසගත්ත ගමන්ම කර්ම විඥානේ. ඒක ප්‍රතිසන්දියක් වෙනවා. ඒක ඇත්තක් වෙනවා. එතකොට මම මේ කතා කරන තැන හරි වටින ටිකක් දැන් ඕගොල්ලන්ට තියෙනවා කුරුවක් ගෙවන්න. ඒ හින්දා ඔන්න දැන් භාවනා කරනවා අපි මෙහෙම. භාවනා කරනවා නිවන් දකින්න. අපිට කැලේට ගිහිල්ලා ආමුදුරවරු වගේ රෑ දවල් දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා භාවනා කරන්න විදියක් නැහැ. අපි ගිහින් ඉන්නේ අපිට කන්න බොන්න දෙන්නේ නැහැ කවුරුත්. ඈ එතකොට තව අපේ වගකීම් යුතුයකම් තියෙනවා රැකී ආරක්ෂාවල් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕවා කරගන්න ගම මම සතර දුකින් ඈතර වෙන්නත් ඕනේ. ඒ හින්දා මම ටික ටික පුළුවන් පුළුවන් විදිහට උත්සාහවත් වෙනවා ලෝකෙ තුල ඉන්න ගමන්ම ලෝකෙන් ඈතර වෙන්න. දැන් මට සරල ක්‍රමයකුත් තියෙනවා මට නුවණ භාවිතා කරන්න විතරයි ඕනේ. හරි. ඒ කියන්නේ වැඩ කටයුතු කරන ගමන් කාර්යාලයට යනවා වාහනයක යනවා නැත්නම් මොන හරි වැඩ කටයුතු කරන ගමන් පුළුවන් තරම් සම්මාදිට්ඨි පුරුෂයවන් සම්මාදිට්ඨි පෙරටුව ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට අමාරුයි වගේ වෙලාවකදී ඒ වගේ වෙලාවකදී වායාම සති හොඳට උත්සාහවත් වෙන සීයෙන් එතකොට වායාම සති කියන දෙකෙන් තමයි සමාධිය ඇති කරන්නේ. වායාම සති කියලා කියන්නේ උත්සාහවත් වෙන සිහිය පවත්තන්ට මොකේද හැම වෙලාවෙම සම්මාදිටිය ගන්නවා. නාම රූප දෙක නිසා හටගත් විඥානේ නාම රූප නිරෝධයෙන් නිරුද්ධයි කියන එක දැලීම නොදැන අවුරුදු 100 ජීවත් වුණා 30 ජීවිතේ එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන තැනකින් කවුරු කලේම මම මේ විඥානීය අත්දැකීමේ නාම රූප දෙක දිහා බැලුවොත් මුළු අනන්ත සංසාරෙම විනාශ කරගත්තා නේද? මායාවේ භූමියට ගියා නේද? මගේ බෙල්ල මම දැලි පිටකින් මම්ම කපාගත්තා වගේ නේද කියන තැනකේ තවකටගෙන යදන්න පංච උපාදාන ස්කන්ධය කියන්නේ රෝගයක්, ගුලක්, ගඩක්, අනිත්‍යයක්, දුක්ඛයක් කියලා දන්නවා. ඒ කියන්නේ මේ විඥානයේ අත්දැකීමෙන් නාම රූප දෙක පැත්තට ගිය ගමම්ම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් ඉපදෙනවා. ඒ කියන්නේ මම දුක උපද්දවා ගන්නෙ මම හතුරෙක් හදාගන්නේ මම රෝගයක් හදාගන්නේ කියලා දන්නවා. ඒ හින්දා සිහියෙන් ඉන්නවා බාහිර නාම රූප දෙක නිසා තමන් තුල පාරේ යනකොට ලයිට් කරනවා. තාප්පයක් මූද පේනවා ඌල්ලේ කිගලනවා ගොඩ නැගිලා සිනමා සලක් මොනවා හරි Taman තුල දැනුම ඇති වෙන කමත හොඳට මේ බස් එකේම මේ වාහනේම අනිතයත් එක්කත් යද්දී Taman අදහස් වලින් එළියට යන්නේ නැතුව එළියේ ඉඳන් Taman ගාව දැනුම් ඇති වෙවි ඇති වෙවි යන කමත හොඳට සිහිය භාවිත කරනවා ටිකක් හුරු වුණාම පුළුවන්. එතකොට මේ විදිහට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නවා. අර අනේ පිටිසිතානන්ට පෙන්වන්නේ සරියුත් මහරහතන් වහන්සේ ගැහැවි ඔබගේ විඥානයේ ඇහැසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා. කන උපාදාන වෙන්න එපා. රූපේ සද්දේ උපාදාන වෙන්න එපා. සෝත විඥාන උපාදාන වෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි පස්සේ කියනවා ඇහෙන් රූපයෙන් දකින ගොඩනැගිල්ලක් කියන දැනුම ඇති වුණා කියනකොට ඔන්න ඔබගේ විඥානය. දැන් ඕක ආපහු ඇහැ පැත්තට රූපේ පැත්තට චක්කු විඥාන පැත්තට තියන්න එපා ගොඩනැගිල්ල කියලා. ඒ ඇහැ රූප චක්කු විඥාන නිසා ගොඩනැගිල්ල කියලා දැනුම ඇති වුණා ඇහැ රූප නැති වුණොත් නැති වෙනවා. තාම ලොකුවට පේන්නේ හිරව කියන වගේ හිතාගෙන ඉන්නේ. මෙහෙම කරද්දී ලොකුවට බාහිර වස්තුවක් ඇත්ත කියලා අල්ලගෙන හිත ඇතුලෙන් ඉඳ නැහැ හිතට. ඔය වගේ සිහියෙන් ඉන්න. බැරි වෙලා හරි ස්කන්ධයෙන් උදේ වැයට සිහියෙන් ඉන්නවා. ඒ කියන්නේ විපාක නාම රූප දෙක පෙන්නේ නැහැ වෙන දේ නිසා තමන් තුල ප්‍රඥප්ති වශයෙන් දැනුම් වශයෙන් දැනගැනීම වශයෙන් තමන් තුල ඇති වෙලා නැති වෙනවා ඇති වෙලා නැති වෙනවා කියනකට සිහියෙන් ඉන්නවා ඈ තමන් ඒවෙන් බල නොබලිය යුතුයි ඕකට තමයි අභික්කන්තේ ප්‍රතික්කන්තේ සම්පජානකාරී හොති ඉදිරියට යනවා ආපහු වෙන හොඳට සිහියෙන් දැනගන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරය වටපිට බලන හොඳට සිහියෙන්. සමෙන්ජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරය අතපය හකුවඳ දිගාරනකොට හොඳට සිහියෙන්. එන සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරය උපාසය හඳන පොරවනකොට තුනේ. එතකොට අසිතේ පිටේ කායිතේ සායිතේ සම්පජානකාරී උති කනකොට බොනකොට කඩා කනකොට සීයේ එතකොට ගතේ තිතෙන්නේ තින්නේ සුත්‍ය ජාගෘති භාවිතයේ තුන්වෙනි භාවය සප්පජාන පරියනකොට එනකොට හිට පේනවා නිදාගන්න විදුරු කරනකොට 100න් කියලා කිව්වේ සති සම්පජාන කියලා කිව්ව ඔය වගේ 100න් ඉන්නවා ඒකත් අමාරුයි නම් Taman තුල සති නිමිත්ත තියාගෙන කුමන හෝ සමත කමටහනකින් ටික ටික හරි ටික ටික හරි බාහිරයට නොයා නොරවටි ඉඳ හිත රැකගන්න විදිහට 100න් ගත යුතු කරගන්න එහෙම ඉන්නකොට අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා. භාවනා කරන්න හදනවා. භාවනා කරන වෙලාවේදී. දැන් ඔන්න මෙතනදී ස්කන්ධයන්ගේ උදේවැය නුවණින් බැලුව හැකි ඔබලන්ට. අර වගේ වැඩ කටයුතු කරන බලන්න බෑ ස්කන්ධේ උදේවැට කීයයි. නාම රූප දෙක නිසා විඥානය හටගන්න දැනුමක් ඇති වෙන නාම රූප දෙක නැති වෙන බවට සිහියයි. දැන් බැලුවේ. ඉඳගෙන ඉන්නකොට දැන් සිහි වෙනවා අපිට අපි කියමු යාළුවෙක් අපි කියමු සමන් නැත්නම් රෝසන් කියලා කියනවා කියලා සිහි වෙනකොටම තමන් හොඳට දන්නා මංගාව මේ සිහි වෙන එක මේ දැනුම මේක සම්මතයක් මේක ප්‍රඥාක්තියක් මේක විඥානය ගැහැර නාම රූප දෙක නිසායි මේ සමන් කියන රසාන් කියන අදහස ඇති උනේ මේ අදහස දැනුම තමන් තුළමයි ඇති උනේ ගැහැර නාම රූප දෙක නැති වෙනකොටම නැති වෙනවා මම මේ දැනුමින් රූපේ දිහා බලපු හින්දා නේද රූපය කුසානුනේ රූපයක් සමන්නුනේ. එයා මේ සමන් කියන අදහසට අයිති රූපයක්. අයිති නාමයක්. අතීතයේ තිබුණෙත් නෑ ඒ දෙක නිසායි හටගත්තේ. මේ සමන් කියන අදහසට අයිති නාමයක් හෝ රූපයක් හෝ දැනුත් නෑ. ඒක තමන් තුළ ඉපදෙන කුද්දනවා. මේ සමන් කියන නමට අයිති නාමයක් හෝ රූපයක් හෝ අනාගතේ දෙදින්නෙත් නැහැ කියන එක පෙන්වන්නේ. ඒ කියන්නේ මට අම්මා කියලා සිහිුණා නම් නාම රූප දෙක නිසා මන් තුල අම්මා කියන දැනගැනලක් ඇති වුණා නාම රූප දෙක නැතුව මන් තුල දැනගැනල නැති වෙනවා ඒක කියලා පෙන්වනවා. සමුදේ ධම්මං පසියෝ කායස්මි. හරි. එහෙම හටගත්තු දැනුමේ මේ රූපෙ දිහා බලපින්න නේද රූපේ අම්මා උනේ. තව ටික කිතරලක් ගිහලා ඔන්න පෙන්වනවා. ඇත්තටම නාම රූප දෙක නිසා අම්මා කියලා දැනුමක් හටගත්ත එතකොට මේ නාම රූප දෙක පැත්තේ එහෙම කෙනෙක් හෝ පුද්ගලෙක් හෝ අම්මා කියන කමක් අතීතයේ තිබුණෙත් නැහැ. දැන් තියෙනවත් අනාගතයේද නැහැ. කියලා ඔහොම යමක් සිහි වුණාම සිහි වෙච්ච එකේ සිහි වෙච්ච අරමුණ විදර්ශනා කරන්ට උදේ වැය පෙන්වන්නට නාම රූප දෙක නිසා තමන් තුල අත්විච්ච දැනගැනිලා නාම රූප දෙක නැති වෙනකොට ඒ දැනගැන්න නැති වෙනවා. මේ දැනගන්න විදිහේ දෙයක් බහැර කවදාවත් තිබෙත් නැහැ තියෙනවත් මේ තියෙන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලයෙන්ම නාම රූප දෙක නිසා තමන්ගාව දැනගැනලක් ඇති එතකොට කාලයක් යනකොට තමන්ට සිහි කරන්න පුළුවන් හිතට සිහි කරන්න පුළුවන් විඥානයේ අත්දැකීමක් විතරමයි විඥාණයට විඥාණයමයි සිහි කරන්න පුළුවන්. අම්මා තාත්තා දුව පුතා රොෂාන් එතකොට සමන් රංජිත් නැත්නම් යාළුවා පුටුව මේසේ කැත්තට හිය පොරව කියලා සිහි කරන්න පුළුවන්. එයා දන්නවා මේ සිහි කරන්නේ ඔක්කොම ඔක්කොම විඥානීය අත්දැකීම. මෙහෙම සිහි කරන කිසිම දෙයක් දැර නාම රූප දෙකේ කවදාවත් තිබිලා නැහැ නාම රූප දෙක නිසා තමන් තුල එබඳු මෙබඳු දැනගැනීමේ ප්‍රඥප්තිය ඇති වෙලා තියෙනවා. එබඳු එබඳු දැනගැනීමේ ඒ ප්‍රඥප්තියගේ දෝෂය හටගෙන නිරුද්ධ වෙන බව දැක්කේ නැතුව ඒ ප්‍රඥප්තියෙන් ඒ දැනගැනීමේ නාම රූප පැත්තට ගියේ හිඳයි රූප පැත්තේ කැත්තක් පොරවක් උදැල්ලක් පුටුවක් මේසයක් හම්බ වුනේ. පුද්ගලයෙක් සත්වයක් හම්බුනේ කියලා දකිනවා. ඒ හිඳයි කැටිපොරෝ උදළු වලට තණ්හාව ඇති වෙන්න උනේ. කියලා දකිනවා. එතකොට ඒ වගේ අරමුණු ටිකක් වෙන විදර්ශනා කරලා හිතාමතාම නතර කරනවා. මොකද එක දිගට විදර්ශනා කර කර ගියොත් එපා වෙනවා. Tamanට Tamanට චිත්ත සමාධිය ගොඩක් අඩු වෙනවා. ආපහු ටිකක් සති නිමිති තියාගෙන හොඳට ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩලා ආපහු සිහි වෙන අරමුණක් දර්ශනා කරනවා. බය වෙන්න එපා. තමන්ට සිහි වෙන්න හැම දෙයක්ම නාම රූප දෙක නිසා හටගත් විඥාණයට ඇති විඥානීය අත්දැකීමක්මයි ඔබලට තේරෙන්නේ. ප්‍රඥාත්‍යක්මයි සිහි වෙන්නේ. ඒ හින්දා ඔගොල්ලෝ සිහි වෙන කිසිදු දෙයක් අපිට සිහි වෙන කිසිදු දෙයක් බෑර ස්පර්ශ ආයතන හයේ කවදාවත්ම අබේට එක දෙයක් දැහැර ස්පර්ශ ආයතනයි කවදාවත්ම තිබෙත් නැහැ තියෙනවත් නෙමෙයි තියෙන්නේ නැහැ. ඒ පැත්තේ තියෙන්නේ අනිමිත්ත බවක්, ශුන්්‍යත බවක්, අපනිත බවක්. ඕගොල්ලෝ නාම රූප දෙක නිසා විඥානය හටගෙන නාම රූප නිරුද්ධ විඥාන නිරුද්ධයි කියලා බලනකොට ස්කන්ධයෙන් උදේ බලනකොට ස්පර්ශ ආයතන හය පැත්තේ අනිමිත්ත ශුන්්‍යත අපනිත ලක්ෂණය තමයි පේන්නේ. ප්‍රාර්ථනාවකින් ගන්න දෙයක් නැහැ. ඒ පැත්තට යන්න නිමිති නෑ ඕගොල්ලන්ට. ඒ පැත්තේ තියෙන ශුන්්‍යතාවයක්. ඒකයි පෙන්නේ යතෝ යතෝ සම්මසති කම්දාන මුදයබ්දයන් ලබතේ පීති පාපොච්චං අමතන් තම විජන්ත. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට නිවන දැනගෙන ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා කියලා කියන්නේ නොබෝ දවසක නිවන දැනගත්තා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. නාම රූප දෙකේ ශුන්‍යතාවය දැනගන්න දකිනවා. ඇයි? ශුන්‍යතාවය දකිනකොට නාම රූප දෙකේ ඔන්න දුක පිරිසෙන් දැක්කා. නාම රූප කියලා විපාක ස්කන්ධ ටික සත්පුද්ගලාව ආත්මවය ශුන්‍යයි කියලා දුන්නෝ ස්කන්ධ ටිකක් කියලා දැනගත්තා. සත්‍ය පුද්ගලයේ දේවල් කාරණා හැටියට උපාදාන වශයෙන් එපැත්තට ගිහිල්ලා නැහැ. සමුදය දුර වෙලා. ඒ හින්දා හටගත් දේවල් නිරුද්ධ වෙනවා. මොකද අහුවෙලා තියෙන වස්තු නැහැ කවදාවත්. තිබුණෙත් නැහැ තියෙනවා. ඕගොල්ලෝ මේ ලෝකයෙන් දුකෙන් ප්‍රඥප්තියෙන් සම්මතයෙන් ඈතර කරවන්න මිදෙන්න ස්කන්ධයන්ගේ උදේයගේ ඥානෙට හොඳට හිත තියෙන කෙනෙකුට නිවන් මාර්ගයට එන්න ලෝකෙන් ඇතුළත එක රැයක් එක දවල්ක් ඇති. එකම එක රැයක් එක දවල්ක් විතරක් ඇති මේ ජීවිතේම Taman කෙලින්ම සෝතාපන්න බවටපත් වෙන්න. එයා දන්නවා විඥාන නිසා හටගත් නාම රූප දෙක නිසා හටගත් විඥානයේ නාම රූප දෙක නැතුව නැති වෙනවා කියන එක බැලිය යුතුයි. ඕක නොකළොත් මෙහෙම විලා දුක එනවා. මෙහෙම කළොත් මම දුක උපාදාන කරගත්තේ නැහැ දුකට ගියේ නැහැ කියන නුවණ එනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙන එකක් ගානේ ගන්න. එකක් බලද්දී තව තව දේවල් වලට සිහි වෙන්න පුළුවන්. නමුත් ඒවා නොසලකා හැරලා දරුවා කියලා අදහසක් ගත්තනම් මේ දරුවා කියන අදහස නාම රූප දෙක නිසා හටගත්ත විඥානයක් සම්මතයක් ප්‍රඥාත්යක් මන් තුල හටගත්ත අදහසක් නේ කියලා හොඳට හිතන්න ඇතුලේ. එහෙමම හිතන්න. මේක ප්‍රඥාත්යක් සම්මතයක් විඥානයක් අදහසක් මායාව ඒකට හේතුන කන ගුණ ආහාරයෙන් හැදෙන රූපේ ස්පර්ශයෙන් හටගත්ත නාමය. ඒ දෙක නිසා හටගත් එක. නාම රූප දෙක නැති වුණොත් නැති වෙනවා. එතකොට අතීතයේදී දරුවා කියලා නාම රූප දෙක නිසා මංගව දැනගෙන ඉන්නලක් නැති වෙලා ඇති කවදාවත් නාම රූප දෙක පැත්තේ මෙහෙම කෙනෙක් හෝ දෙයක් තිබුණෙත් නැහැ, හිඳලත් නැහැ නේද කියලා පෙන්නනවා. දැනුත් එහෙමයි අනාගතයටත් වෙන්නේ. ඔන්න ඔය වගේ සිහි වෙන සිහි වෙනක විදර්ශනා කරනවා. ඔබ තමයි උද්‍යෝග ඥානය කියලා කියන්නේ. තමන්ට සිහි වෙන දෙයක් තියෙනවා නම් ඒකට කියනවා විඥානය අධ්‍යක්ීම විඥානය සම්මතයේ ප්‍රඥප්තිය ඒකට අයිති ස්කන්ධයක් කියන්න එපා. ඒ විඥානය පිහිටන්ඩ බිමක් ඉඳ තියන්න එපා. ඒකට රූප වේදනා සංඥා සංකාර කියන කිසිවක් ගෑවෙන්න තියන්න එපා. ගෑවෙන්න තියන්න එපා. තිබ්බොත් එපමණකින් ඉවරයි. දරුවා කියන අදහස රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක නිසා වේදනා සංඥා සංකාර කියන නාමයේ ඇහත් රූපය දෙක රූපයට මේ නාම රූප දෙක නිසා දරුවා කියන අදහසක් ආවා. ඔන්න අදහස නාම රූප දෙකෙන් මිදිලා. නාමයයි රූපයයි නාම රූප දෙක හේතුයි දරුවා කියන දැනගැනිල්ල ඵලයක් විඥානය. නාම රූප දෙක නැති වෙනකොට දරුවා කියන දැනගැනිල්ල නැති වෙනවා කියලා බලද්ද දරුවා කියලා කියන්නේ කියලා රූපයක් පැත්තට නැඹුරු වෙන්න එපා. දරුවා කියන දැනගැනිල්ලට අයිති. වස්තුවක් නැති වුණොත් දරුවා කියන දැනගැනිල්ල හිටින්නේ නැහැ. එහෙම එකක් ඇත්ත නෙමෙයි. සම්මතය ඇත්තක් නෙමෙයි. එතකොට ඔයගලන්ට එහෙම සම්මත දේවල් බාහිර ස්පර්ශ ආයතනයි තියෙනවා නෙමෙයි. සම්මතය ඇත්තක් කියන්නේ අපි දැනගන්න දේවල් බාහිර ස්පර්ශ ආයතන හය පැති තියෙනවා නම් ගහක් ගයක් පුටුවක් මිනිසෙක් ගැහණියෙක් තිරණිය කියලා දැනගන්න දැනගන්න දැනගන්න දැනගන්න රූපක් තියෙනවා වුණාම තමයි ලෝකී කියන්නේ. ඔය විදිහට විදර්ශනා කරනවා. ඊට පස්සේ තව පැත්තකින් තමන් වැඩට ගියොත් හෝ ගමනක් ගියොත් හෝ පුරුද්දක් හිටියට තියාගන්න පැය කාලක් හරි භාගයක් හරි දවසේදී ඒ වැඩ පොළට ගියාම ගමනක් ගියාම ඒ පැත්තේ පුද්ගලයා ඉන්නවා සත්වය ඉන්නවා දේවල් තියෙනවා කියලා බාහිර රැවටිච්ච අත්දැකීම් ටික පැත්තකට ඇවිල්ලා සුද්ධ කරනවා. ඔය පිටපත යන හඳුරුවන් පිටපාත පාරිසුද්ධ කියලා එකක් තියෙනවා. පිටපාතේ ගිහිල්ලා දැක්කහම ආවහම දැකපු අවස්ථාව රාග දේශ මොහ ඇති වුණොත් ඒක සුද්ධ කරනවා. ඒ කියන්නේ ඔන්න වැඩට ගියා මට රංජිත්ව හම්බුණා, නිමල්ව හම්බුණා, කමල්ව හම්බුණා කියන වගේ දැන් දැනුම් ටිකකින් ආවේ. ඉතින් වැඩ කටයුතු කරගෙන මොනකට හොදගෙන ආලරය කෑමක් කාලා නිදාගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉඳගෙන සංජීත්ව නිමල් කියලා ඒ අරමුණු ටික ඇත්තටම උනේ මේකනේ. ඔහොම ඔහොම ඔහොම චුට්ටක් භාවනා කරලා ඉඳගෙන විනාඩි 5ක් විතර. ඔහොම ඔහොම කාලයක් යනකොට කිසිදු වෙහසක් නැතුව විමුක්ති පරිපාචනීය ධර්ම කියලා එකක් තියෙනවා. මේ මේක ටික ටික ටික ටික කාලයක් යන හොද්දට මොහු කරනවා. හොද්දට නුවණ එනවා. කොච්චරද කියනවනම් හිතට සිහි වෙන සිහි වෙන සිහි වෙන හැම එකකම අනිත්‍යයි කියන වචන විතරක් කියන්න පුළුවන් මට්ටමක ඒ කියනකොට ඕගොල්ලෝ අනිත්‍යයි කියන අනිත්‍ය සංඥාව විතරයි වඩන්නේ හැබැයි ඕගලන්ට වැඩෙන්නේ උද්‍ය විඥානය වෙනවා ඒකයි මෙතන තියෙන සුවිශේෂීකම ඇයි දරුවා කියලා අනිත්‍යයි කියනකොට එයා දන්නවා ඒක අනිත්‍යයි කියලා කියන්නේ නාම රූප දෙක නිසා මංගාව හටගත් අදහසක් මේ අදහස සිහි වෙලා නැති වෙනවා කියන අදහස. එතකොට මෙහෙම හිතන කෙනෙක් හෝ දෙයක් බාහිර කොහොමවත් හිතියේ නැහැ තිබුණෙත් නැහැ. මංගාව හටගත් එක නැති වෙන හින්දා මේ අනිත්‍යයි කියලා කිව්වා. ඒක තියෙන්න බෑ. මොකද මංගාවනේ දරුවෝ කියන අදහස ඇති වෙලා තියෙන්නේ. ඒකට ආහාර නැතිනම් මංගාවම නැති වෙනවා. ඔය වගේ බොහෝම කෙටි ක්‍රම හම්බෙනවා. දැනට මම හිතනවා භාවනා කරන්න ඕනේ හැටි ඔය විදර්ශනා කරන හැටි. ඔයිට අමතරව සමතකම තහනක් වඩන හැටි ආනාපාන සතිය වඩන හැටි බුද්ධ කුණා සුභේ මරණය වඩන හැටි අපිට ඕන තරම් ආගන්ට ක්‍රම තියෙනවා ආගන්ට ඒව වැරදි නෑ ඒවා හරි අනේ ස්වාමීන් වහන්සේලාගෙන් අනිදී අය අනිත් තැන්වල තියෙන කමටහන් වැරදි නෑ ඒවා හරි එතකොට මෙතෙන් තියෙන්නේ පොඩි අඩුවක් විතරයි ඒකට මේ වගේ විදර්ශනා කරන ක්‍රමයක් එකතු කරගන්න එතකොට හරියනවා. එතකොට උද්‍යව ඥාන සම්මර්ෂණය කරනවා. මෙන්න මේ විදිහට උද්‍යව ඥානය බලනකොට සංස්කාරයේ භංගයේ පේන දවසක් එනවා. භංගය කියලා කියන්නේ ඇත්තටම තමන් තුල තාම පේන්නේ නාම රූප දෙක නිසා දරුවා පුතා ගෙදර කියලා දැනුමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙන නැති වෙන මේ විඥානයේ අත්දැකීමට මේ ප්‍රඥප්තියට තාපතිකෝ සංඛාර කියලා තව පැත්තෙන් කියනවා දුව පුතා අම්මා තාත්තා කියලා නාම රූප දෙක නිසා හටගන්න විඥානය. නැත්නම් නාම රූප දෙක නිසා හටගන්න මේ දැනුමට, සම්මතයට, ප්‍රඥප්තියට, නිරුක්තියට විඥානයේ මායාවක් කියප එකට කියනවා සංස්කාර කියලා. මේකේ ස්වභාවය තමයි අනිත්‍යයි. නාම රූප දෙක නිසා හටගන්න මේ දරුවා පොතපත පෑන කියන දැනගැනීම නාම රූප දෙක නැතිවෙන්නේ නැති වෙනවා. අනිත්‍යයි. උපාදේ වාය ධම්මනෝ. ඉපදිලා නිරුද්ධ වෙනවා. නාම රූප දෙක උපදිනකොටම ඇති වෙනකොටම තමන් තුල ඉපදෙනවා. හරියට වයනකොට වතුර බිඳුවකට ගත්තොත් නාම රූප දෙක නැති වෙනකොටම තමන් තුල නැති වෙනවා. උපාදේ වාය ධම්ම. උපජිත නිරුද්ධන්ති. තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා. පටස් ගල බෙදිලා. නාම රූප දෙක නිසා විත්‍ය පැදුර ධර්ම කියලා අදහස් ඉපද නිරුද්ධ වෙනවා. උපජිත නිරුද්ධ. තේසං උපසම්මෝ සුඛං ඒක ඒව සංසිඳෙනවා නම් Taman තුල. ඒක තමයි සැපේ. තේසම් උපසමෝසුකෝ. ඒක සංසිඳීම සැපයි. දුව පුතා අම්මා තාත්තා කියන අදහස් බාහිරය නිසා බලනකොට ඉබේම උපදිනකම නැහැ. නුවණයි. හිතලා වුණ ප්‍රඥප්තිය මෙහෙම එකක් වෙනවා කියලා ඇසුරු කළ හැකි. එතකොට ඒ සංස්කාර ධර්මයේ උපදින එක තමන්ගව සංසිඳුණු ඒකේ නිරෝධයට බලනවන සංසිඳීමට බලනවන ඒක තමයි ලෝක සැප. නමුත් අපි මොකද කරන්නේ සංස්කාර පරිහරණය කරනවා. දුව පුතා අම්මා තාත්තා පුත පැත්ත කියලා එන නාම රූප නිසා හටගන්න විඥානය සංස්කාර ධර්මයේ උපදින ඒකෙන් නාම රූප දෙක දිහා බලනවා. එතකොට අපිට සංස්කාර නිත්‍යයි. පුත් පුත් ගහ කොළ ගෙවල් දුවල් ඉඩ කඩන් යාන වාහන මිල මුදල් නැද දුව පුතා කියලා සත්‍යය කියලා මේ සියලු සංස්කාරේ පරිහරණය කරනවා එතකොට අපි. ඒතර මම කියවක කර්මයි කිය. ওই නාම රූප නිසා විඥානය කියන මේ තැන හරි සුවිශේෂයි. ස්කන්ධයන්ගේ උදේවැය කියන තැන මම අද දවසේ දකින්න මුළු නිවනම කුළු ගන්නවල කැටි කළ පෙන්නපු පිරිසිදුම ලෝකෝත්තර මාර්ගේ වැඩෙන තැන. ඒක බලබලා ඉන්නකොට සංස්කාරයන්ගේ බන්ධය උගලන්ට අහු වෙනවා. කියන්නේ නාම රූප දෙක නිසා දරුව කියන අදහස අසගත්ත නාම රූප දෙක නිතුට මංගාව මේ දරුව කියන අදහස නැති වෙනවනේ කියලා බැලුවොත් කාම් පේන්නේ නැහැ. බාහිර දරුවා එහෙමට හිටියනේ හිටියනේ ඉන්නවනේ කියන තැනින් පේන්නේ තව තව බලන්න වෙනවා. ඔන්න කාලයක් යනකොට නාම රූප දෙක නිසා දරුවා කියන අදහස ඇවිල්ලා නාම රූප දෙක නැති වුණොත් මේක බිඳිලා යනවනේ කියන නුවර පෙනෙන මට්ටමට එනවා. අන්න එතකොට තමයි මෙහෙම තමන් තුල බිඳිලා යන දේ බාහිර නාම රූප දෙකට ආදේශ කළා ලෝකයක් හදාගන්න කී බය දකින්නේ බය තේ ආදීනෝ තේ ඈ බය පෙන්නේ ආදීනවත් වෙනවා. එතකොට තමයි මේකෙන් මිදෙන්න ඕනේ කම හිතන්නේ සංස්කාරයක් කියලා හොද්දට ඔය කොම නුවණ මේව ගන්න ඕනේ මම මේ කිව්වට එක ගොඩට කොම එනවා පෙළට කොහොමදලා ස්කන්ධයගේ උද්දීවේ බලන්න සිහියෙන් ඉන්න මේ ස්කන්ධයේ උද්දීවේ බලන්න කිව්වේ මේ හිතයි බාහිර නාම රූප දෙක නිසා තමන් තුළ දැනුමක් ඇති වෙනවා දැනගැනීමක් ඇති වෙනවා නාම රූප දෙක නැති වෙන නැති වෙනවා කියන එකට තියෙන්නේ. නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධ විඥාන නිරෝධා කියලා කියනකොට ප්‍රඥප්තියෝනේ සම්මත වශයෙන් වචන වල හිර වෙන්න එපා. තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ජීවිතයෙන් දකින්ට ඈත් රූපයක් දෙක රූපය ඒ නිසා හත ගන්න වේදනා සංඥා චේතනා නාම ඒ නාම රූප දෙක නිසා විඥානය කියන පොතක් චන්තලක් පැදුරක් මිනිසෙක් කියලා පේන දේ දැනගන්නකම. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා ඈත් රූපය දෙක වෙන වෙනකොට නාම ධර්ම දෙනවා ඒ නැති වෙනකොට ප්‍රඥාක්තිය තමන් තුළ ඉපදෙන නිරුත් වෙන උපජ්ජිතාන නිරුක්තිය. ඉපදෙන නිරුත් වෙනවා කියලා පේනවා. කන ශබ්දය දෙක රූපය ඒ ස්පර්ශය නිසා සෝත සම්පස්ජා වේදනා සද්ද සංඥා සද්ද සංකේතන කියන නාමයේ ඒ දෙක නිසා බල්ලෙක් දුරනවා වාහනයක් යනවා ළමයේ කටහඬ, අහවල් කෙනාගේ කටහඬ, අමරදේව මහත්තයා කටහඬ, නන්දමාලනී කටහඬ කියලා දැනුමක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා. එතකොට ශබ්ද වලට නිමිති නැහැ. ශබ්ද වලට නිමිති නැහැ. එතකොට නාම රූප දෙක නිසා මෙහෙම දැනුමක් එක නාම රූප දෙක නැති වෙනවා. ඔය වගේ ස්පර්ශ ආයතන හයේම බලන්න. ඉඳගෙන ඉන්නකොට ওই ටික තමයි කරන්නේ. එතකොට ඔකට ගොඩාක් උපකාරයි හිතේ හිතේ දුවන ගතිය අඩු වෙන එක අඩු වුණු ඉක්මනට පේනවා. ඒ සඳහා සමතකමට යනක් වඩන්න. සමතකමට යනක් වඩා ගන්න උපකාර පිණිස කායික වාචික සංවරයක් ඇති කරගන්න එක සීලය. සීලයක පිහිටලා චිත්ත සමතයක් හදාගන්න ගමන් ස්පන්දයෙන් විදිහේ බැලුවොත් නාම රූප දෙක නිසා හටගන්න විඥානයේ නාම රූප දෙකෙන් මිදිලා තමන් තුළම උපජිත නිජම්පි ඉපද නිරුද්ධ වෙන ධර්මයක් තමයි කියනක හොද්දට ඉක්මනට පෙනේ. එතකොට බහැර නාම රූප දෙකට ආදේශ වෙන්නේ නැහැ වෙන්නේ ඉඩ නැහැ. රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ඥානය අකෝපයයි. බහැර නාම රූප දෙක පැත්තට හීනකින්වත් යන. රහතන් වහන්සේනම් ඒ කියන්නේ නාම රූප දෙක නිසා හටගත් සම්මතය නිරුද්ධ වුණාම අරකට යන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. ඒකද කියනවා ඇහැ උපාදාන වශයෙන් රූපේ උපාදාන වශයෙන් කන උපාදාන වශයෙන් ශබ්දේ උපාදාන වශයෙන් නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මන ධම්ම උපාදාන වශයෙන් නොගෙන මිදිලා කියලා. ඒ උපාදාන වශයෙන් නොගෙන මිදෙන ක්‍රමයේ තමයි හුරු වෙවි යන්නේ. දැම්මම ඒ පැත්තට යන්නේ නැතුව ඉඳ හුරු වෙවි යන එක තමයි ස්කන්ධ මුදිරය බලනවා කියන්නේ. හුරුව සම්පූර්ණ වෙච්ච තැන තමයි අනුපාදා පරිණිරවාණය කියලා කියන්නේ. එතකොට මෙලෝදීම ලෝකේ ඉන්නවා ලෝකෙන් මිදලා. එතකොට ඒ හිඳ ලෝක නිරෝධය සාක්ෂාත් කරනවා. ඇහැ ලෝකයේ රූපේ ලෝකයේ චක්කු විඥානේ ලෝකයේ ඒක පරිහරණය කරනවා ඇහෙන් රූපයක් බලනවා ඒකෙ මිදලා. ඒ නිසා තමන් තුල දැනුමක් එනවා කියන තැන නුවණින් බලාගෙන ඉන්නවා පේනද. හැබැයි ඒ මිනිස්සේ ඒක ගහක් ගලක් කියලා මේ දැනුමින් ඒ පැත්තට ගිහිල්ලා නැහැ. නිදිලා ඉන්නේ. ලෝකයේ අර පැත්තට යද්දී. ඒ හින්දා ඇහැ රූප චක්කු විඥානේ අහකට යනකොට නිරුද්ධ වෙන බව සාක්ෂාත් වෙනවා. දුක පිළිගෙන දකිනවා සමුදය දුක වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ටික කළා ඉවරයි කියන තැනට ගියාම තහත සංසිතිය. ඉතින් ඒක නොබෝ දවසකින් ඔයගලන්ට කළ හැකි මේ කතා කරන දේ හරිම වේගවත්ව ඔයගලම නිවන කරා අරගෙන යන උජුකෝ නාම සෝමංගෝ. ඒ මාර්ගය බොහොම ඍජු බොහොම සිතින් තියෙන නිවැරදිව ගංගා යමුනා සරබු මහයි පෙර දිගට හැරිලා පෙර දිගට පවතින වගේ මේ ගංගාව මහානි අරියටම නිවන්ට හැරිලා නිවන්ට නිවන්ට බර පවතිනවා. ඕගොල්ලෝ ওই ටික ස්කන්ධේ උදේ බලනවා කියන එක විතරක් කරන්න. නිවනටම දැසගන්නේ හිත. හරි. ඔය ටික මතක් කළා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. හොඳයි කරගන්න මේ සියලුම ආකාරයෙන් ප්‍රණය කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයට උගාප සීල දනාවත් මේ අරණ්‍ය ප්‍රේක්ෂක අධිපති ශාසන නාම ක්‍රිෂ්ඨ කාර්ක සීල දෙවියන් තුමනුමෝදන් යුක්තවා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍යපතන බෝධිකම තුන් වෙනසෙන් සෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු සත්‍යසත්‍යං චුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤාසනං අනුමෝදිතා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගමයිතිකා පුඤ්ඤාසනං අනුමෝදිතා බුද්ධියත් සියන්තං ඒ වගේම අපිට මේ ශාසන දායාදී ලබා දුන්නා වූ අපවත් වේදාලා චරිතාදෙන් වහන්සේලා කී සංගතීතුන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම අපේ මිය පරලෝකීය දුනෝපිය ගුරු රණේ බන්දු මිත්‍ර ආදී සහෝදර කල්යාණ මිත්‍ර ආදී යම් ඥාති සමූහයක් තුන් බලාපොරොත්තු වෙන මේ ජීවිත සාංශාරිකවත් ඒ සියලු දෙනාටම අපි කළා මේ සීලකින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ පින් අනුමෝදන් අපගේ ඥාතින් දුකෙන් මිදී සපවත් භාගපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින් දුකෙන් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතෝ හරි එතකොට එහෙනම් දේශනාව ශ්‍රවණය කළා වූ පිටින් ස්වාමීන් වහන්සේලාට පිටින් සුදු දිනාටත් Thank you.